කරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ නිවාසික භාවනා වැඩමුළුවකට මුළුදී ගත කරනකොට දවසේ කාංගයක් විදියට මේ විදිහට ධර්ම දේශනාවක් ඉදිරිපත් කර ගන්නවා ඒක අපි සූතානුග්‍රහිතයක් පිණිස නැත්තම් බෞසුත භාවයේ පිණිස අසුවිරු ඥාන පිණිස පොතේ දැනුම පිණිස ගත කරනවා එතකොට අපේ භාවනාද ලැබෙන අත්දැකීම මේකත් එක්ක එකතු වෙලා පෝෂණය වෙන නිසා. චේතනදී ඒ බහුසුත භාවයේ සඳහාත් අපි සරුවච්චන් වහන්සේ විසින්ම දේශනා කරන්න විච්ච සූත්‍ර ඉදිරිපත් කරගත්තාම අපිට ධර්ම දේශනාක් මාර්ගෙන් වෙන්න තියෙන වැරදි අඩු වෙනවා. මොකද සර්වචනාන්සේ කොට අරසාව සහිතවයි ඒ සූත්‍ර අංග සම්පූර්ණ කරලා තියෙන්නේ. ඉතින් මේ 85 වෙනි අපේ භාවනා වැඩමුළුව සඳහා තෝරාගත්තේ සාරවත්ඥ දේශිත අංගුත්තර නිකායේ තික නිපාතේ සඳහන් වෙච්ච සූත්‍රයක් මේක සිංහල පොතේ පුද්ගල වර්ගයට අයිති 6 වෙනි සූත්‍රයේ වශයෙන් නම් කරනවා මම ඊ මතක් කරපු විදිහට බුරුම පොත ඒකට සේවිතබ්බ සූත්‍රය කියලා නමක් දීලා තියෙනවා ඉතින් ඒ නිසා අපි මේ වැඩමුළුවේ සූත්‍රයට අපි සේවිතබ්බ සූත්‍රය කියලා නම් කරනවා නමුත් පොත දිගාලා බැලුවට එහෙම නමක් මාත්‍රිකා අතර දැක් ගන්න බැරි වෙයි. කෙසේ නමුත් අපි ඒක අපේ අවබෝධ කර ගැනීම සඳහා කියන්නේ මේ විදිහට බලනකොට ਸਰවචනාචි <clears throat> අපි කෙරේ අනුකම්පාවෙන් පෙන්ලා දෙන්නේ අපි වාගේ මේ වාගේ ප්‍රතිපදාවේ ගමන් කරන කෙනෙකුට ඇසුරු කළ යුත්තෝ කවුද නො ඇසුරු කළ යුත්තෝ කවුද ගරු කටයුතු පුද්ගලයෝ කවුදයි කියලා. ඉතින් ඒකෙදී ඒ සරුවච්චන් වහන්සේ මේ දේ ඉදිරිපත් කරන ස්වරූපේ පුදුම සර්වඥ ගතියක් තියෙනවා. සර්වඥාන්සේ සඳහන් කරන්නේ අපි මතක් කරගත්ත විදිහට යම් කිසි කෙනෙක් Tamanට වඩා සීලෙන් හීනනම් සමාධියෙන් හීනනම් ප්‍රඥාවෙන් හීනනම් එවැනි කෙනෙක් අසුරු කළ යුතු නෑ භජනය කළ යුතු නෑ පෛරුපාසනය කළ යුතු නෑ ඒ කෙනෙක් සමග හම්බ වෙන්න වෙන්න අපි සීලෙන් දුර්වල කතා, සමාධියෙන් දුර්වල කතා, ප්‍රඥාවෙන් දුර්වල කතා කිරීම නිසා අපි নানাවිධ තිරස්චාන කතා වලට වැටෙනවා. අශප්පුරුෂ සංසේවණයට වැටෙනවා. මේ කාරණා දෙක නිසා සත්පුරුෂයෝ මෝ අපින් අපි මුණ බලන්නේ අපේ සත්පුරුෂය අපේ මූණ බලන්නේ නැත්තේ අපි අසත්පුරුෂ කතා කතා කරන නිසා. එහෙම නැත්නම් මේ තිරස්චාන කතා කතා කරන නිසා. ඒ වාගේම අසත්පුරුෂය ඇසුරු කරනකොට ඒක සත්පුරුෂයන්ට කරන නිග්‍රහයක්. ඒ නිසා සත්පුරුෂෝ අනිත් පැත්ත බලනවා. සත්පුරුෂෝ නැතිකමම නෙවෙයි. ඒ වගේම අපි සත්පුරුෂයන් ඇති කරන තරම් දුර්ලභ මිනිසුත් නෙවෙයි. අපි අපේ ඇසුරෙන්, අපේ ක්‍රියාකාරකම් වලින්, අපේ වචන වලින්, අපේ චේතනා වලින් අපි නොකිය සත්පුරුෂයන් කියන ඵලයන් කියලා. ඊට පස්සේ සත්පුරුෂයන්ගේ පජ්ජනිය අපිට නැති වෙනවා. ඒ නිසා අපිට තීරුම් අරගන්න ඕනේ මේ ලෝකේ ඕනම වෙලාවකට ඒක සාමාන්‍ය මතය තමයි ඕනම පුද්ගලෙක් බැලුවොත් යටිටි පහත් පුද්ගලෙ ඉන්නවා ලෝකේ ඕනම පුද්ගලෙකුට වැඩි ඉන්නවා ඒකම ඕනම පුද්ගලෙක් බැලුවොත් තමන්ට පළවලේ සදිස පුද්ගලයෝ ඉන්නවා තමන්ට උසස් පුද්ගලයෝ ඉන්නවා ඉතින් ඒ නිසා මේ ලෝකය සීලේ සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව හරහා බලනකොට තමන්ගේ සීලය මේ මට්ටමේය. තමන්ගේ සමාධිය හිතේ එකඟතාවයේ ගුණය මේ මට්ටමේය. තමන්ගේ ප්‍රඥාව මේ මට්ටමේය කියන කෙනාට හොඳටම දැනගන්න පුළුවන් මට වැඩිය අඩු සීලයක් ඇති කෙනා කවුද? මට වැඩිය හිතේ එකඟතාවයේ අඩු අන්‍ය විහිතව වික්ෂිප්ත මනසකින් යුත් කෙනා කවුද? ප්‍රඥාවෙන් අඩු කෙනා කවුද කියලා දැනගෙන ඒ කෙනා සේවනීය නොකිරීම භජනීය නොකිරීම වෛරුපාසනීය නොකිරීම හරහා අපි සත්පුරුෂයන්ට ආරාධනාවක් කරනවා. අපි මනස විවෘත කරනවා සත්පුරුෂයන්ට. එතකොට ඊයේ කතාව අපි පොඩ්ඩක් කෙටි කරගත්තොත් අද මාතෘකාට බහින්න ඉස්සෙල්ලා එතකොට කාට හරි කියන්න පුළුවන් එහෙමනම් මේ Tamand වැඩි පහත් සීල සමාධි ප්‍රඥා ඇතිව ඇත්තන්න සරණක් නැති වෙනව නේද? ඒගොල්ල සම්පූර්ණයෙන්ම කොන් වෙනව නේද? එතකොට කෝ ওই බුදුහාමුදුරෝ කියන මහා කරුණාව ඒක නිසා ඒගොල්ලෝ අයින් කරන එක ප්‍රඥාවට නම් හොඳයි කරුණාවට ගැලපෙන්නේ නැහැ නේද කියලා. ඒ නිසා සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා එවැනි කෙනෙක් ඇසුරු කරනවා නම් ඇසුරු කරන්නට අනුද්යය අනුකම්පායි. ඒ කෙනෙක් ඇසුරු කරන්න ඕනේ යාකරේ අනුකම්පා කරලා දයාවෙන් හැබැයි කියන්න ඕනේ මෛත් එක්ක ඇසුරු කරන්න නම් තමයි සීලය ගැන සලකා බලලා ඔක දිනු කරගන්න. මෛත් එක්ක ඇසුරු කරන්න නම් ඔයා සමාධිය ගැන සලකා බලලා දිනු කරගන්න ඕනේ. මෛත්‍රී කැසුරු කරන ඔයා ප්‍රඥාව සලකා බලලා දිනු කරන්න ඕනේ යම් හේකින් මගේ මේ අනුකම්පාව දයාව නැත්තම් ඔයා සීල ගන්නවතක හරින්න සමාධි ගන්නවතක හරින්න ප්‍රඥා ගන්නවතක හරින්න ඒක මට කියන ඔබ බලයන් කියන කතාව. ඒක නිසා යම් හේකින් ඒක නා ඒ ඒ දුර්ලකම සීල දුර්ලකම පවත්නවනම් සමාධි දුර්ලකම පවත්නවනම් ප්‍රඥා දුර්ලභම් පාත්‍රන ඒකේ තමයි හිතා ගන්න ඕනේ මෙයා කැමති නෑ මගෙත් එක්ක ඇසුරට ඒ නිසා මම දැනගන්න ඕනේ ධර්ම ගෞරවයෙන් තමන්ගේ සීල සමාධි ප්‍රඥා ගෞරවයෙන් ඒ කෙනාගෙන් ඈත් වෙන්න. ඒක නෑවුවොත් අනේ මට තිබුණ අනුකම්පාව මොකදයි නැති උනේ. ඇයි අනුද්යයතාවේ නැතිව තියර කියන තැන ඔයාට කියපු දේවල් වල පිටින් බැරි නම් මට ඔතෙන් දෙන්න බෑ. ඔයාට මෙතෙන් දෙන්න පුළුවන්. ඒක දෙලෝ වැඩ පිණිසයි කියලා ඒකට අනුකම්පාවෙන් දයාවෙන් කියනවා. එහෙම නැතුව මේ පෞකාරයට ගල් ගැසීමේ ප්‍රතිපදාව නෙවෙයි. පෞකාරයට ගල් ගහන්න ඕනේ යාට අත දෙන්න ඕනේ. ඊළ කියන්න ඕනේ මේ ගොඩ එන්න අපි මේකට මමත් උතන ඉඳලා තමයි යාවේ සමහරලාට මමත් ගොඩාව මටත් ගොඩ වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ අනුව බලා ගන්න ඕනේ නොඇසුරු කළ යුතු, සේවනයේ නොකළ යුතු, වෛරුපාසනයේ නොකළ යුතු ඇත්ත මොකද? ඒ ඇත්ත ගාව තියෙන්නේ තිරස්චාන කතාමයි. ඒ ඇත්ත ගාව තියෙන්නේ අනිත් අයටත් හිත වික්ෂිප්ත කරන වැඩ. ඒ ඇත්ත ගාව තියෙන්නේම ප්‍රඥා දුබ්බලීකරණය කරන නීවරණ. ඉතින් ඒ නිසා කාට හරි යහුවොත් අනේ මෛත්‍රී බුදුහාමරකන් ඉන්න ඕනේ නේද මම මට වැඩි සීලිය අඩු කෙනා අඳුර ගන්නද මට වැඩි ප්‍රඥාව අඩු කෙනා අඳුර ගන්නද මට වැඩි සමාධිය අඩු කෙනා අඳුර ගන්න කියලා නෑ අවශ්‍ය නෑ තමන්ගේ මට්ටම මේක නම් ඊට වැඩි අඩු කෙනා අඳුර ගන්න එක තමන්ම කරගන්න ඕන දෙයක් ඒ නිසා මේ බුදුරජාණන්සේ දින ධර්මතාවයේ අනුව අපි දාශවාල් භාවයකටපත් වෙන්නේ තමන්ගේ දැනුමින් මනලා ඊට වැඩි අඩු කට්ටිය ඇසුරුණු කර ඉන්නේ කියලා ඉතින් බුදුරජාණන්සේ එහෙම මේ අසප්‍රස සංසේවනයේ තියෙන අනර්ථකර ගතිය අපේ ලොකු සංසේ ලියලා තියෙනවා අසත්පුරුෂ සංසේවනයේ විසකරු සපුන්සේ සලකා බැහැර කළ යුතුයි. මොකද සියලු අනර්ථයට හේතු වෙච්චරයි. අපි මේ විඳින තාක් මේ සංසාරේ දුක් විඳින්නේ අසත්පුරුෂ සංසේවනයේ නිසා. ඒ නිසා ඒ අසත්පුරුෂය ගැන හිතලා, තමන් ගැන හිතලා, සුභ සිද්ධිය ගැන හිතලා, සාසනය ගැන හිතලා බුදුහාමුදුරුවෝ මේ වගේ සූත්‍ර වලින් දෙන අපිට ආදර්ශයක් නැත් හිතලා බණක් හිතලා අපිට පුළුවන් ඒක අයින් කරන්න ඒක මේ පෞකාරයට ගල් ගැනීමක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි සර්වචනාසේ විදිහට ඇසුරු කළ යුතු පුද්ගලයන් දක්වලා ඇසුරු කළ යුතු පුද්ගලයන්ොත් දක්වලයි නැත්නම් චත්තාව ඉවර කරන්න ඉසලා ඇසුරු කළ යුතු පුද්ගලයන් දක්වණ්ඩයි අතනින් ඉඩක් කරගන්නේ. අතනින් ප්‍රස්තාවක් ලබා ගන්න. ඒ නිසා අරයවසු කරන්න එපා මෙයාසු කරන්න එපයි කියලා කපා දමන නිෂේධාත්මක එහෙම නැත්නම් උච්ඡේදවාදී කටයුත්තක් කෙරුවා නම් බුදුරජාණන්සේ නාස්තික විවේචකෙක් බවට පත් වෙනවා. බුදුරජාණන්සේ නාස්තික විවේචකෙක් නෙවෙයි. උන්වහන්සේ කියනවා කතමෝච භික්කවේ පුද්ගලෝ සේවිතබ්බෝ භජිතබ්බෝ ඇසුරු පෛරුපාසිතබ්බෝ. මහණනි අර විදියට නොඇසුරු කළ යුතු, සේවනේ නොකළ යුතු, භජනේ නොකළ යුතු සීල සමාධි ප්‍රඥාවෙන් හීන පුද්ගලයා අයින් කරලා එතනින් කතාව ඉවර නැහැ. ඊගාවට මම නැත්නම් සර්වචන් වහන්සේ ලෝකානුකම්පාවෙන් ප්‍රඥාවෙන් කියන ඇසුරු කළ යුතු පුද්ගලයා කවුද මහණෙනි? එතකොට කියනවා ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ සතිසෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤාය. තමන්න තේරේ තමන් වගේ සීලයක් රකින්න. ගිහියෙක් ගන්නවා නම් නිතිපන්සිල්, පොය අටසිල් රකින්නවා. ඉතින් ඒක අපිට දැනගන්න පුළුවන් ඒ මට්ටමට පන්සිල් අටසිල් රකින්න පිළිසිනවා. ඒ වගේම සමාධිය ගැන බලපුවාම ඒක නට එක ඉරියව්වක ටික වෙලාවක් ඉන්න පුළුවන්. පරියන්කයට ගියත් සාමාන්‍ය මිනිසෙකුට ඕනම කෙනෙකුට විනාඩි 20ක් ඉඳගෙන ඉන්නවා කියන එක එච්චර අමාරු නෑ. උදාහරණයක් වශයෙන් කියනවා අපි පන්ති කාමරයක ඉගෙන ගන්න පාසල් ශිෂ්‍යයෙකුට විනාඩි 35ක් තියලා තියෙන එක කාල පරිච්ඡේදයකට. ඒ 35න් පස්සේ යාගේ හිත වික්ෂිප්ත වෙනවා. එයාට මාතෘකාව මාරු කරන්න ඕන, ගුරුවරයා මාරු කරන්න ඕන, ඉරියව් මාරු කරන්න. නැත්නම් දෙවෙනි කාල පරිච්ඡේදයේ අර අවධානය හිටින්නේ නැහැ. ඒ නිසා ඒව හිතාමතා කරපු දේවල් නිසා ඕනේ ඉස්කෝලේ යන ළමයෙකුට පුටුවක ඉඳගෙන පැය විනාඩි 35ක් ඉන්නවා කියන එක අමාරු නෑ. ඉතින් කවුරු හරි කිව්වොත් එහෙම මට එක විනාඩි 5ක්වත් එක තැනක ඉන්න බෑ කියලා. ඉතින් ඒක නම් තේරුම් ගන්නට මානසික අසහනයක්. එහෙනම් තේරුම් ගන්න ඕන කායික ලෙඩක්. ඊට වික්ෂිප්තයි. අන්නේ මාන්නේ විහිිත නොවන වික්ෂිප්ත නොවන මනසක් ඇති කෙනෙක් Tamanටත් පුළුවන් ප්‍රමාණයෙන් අනිත් කෙනාටත් එහෙම පුළුවන් නම් අපි කියනවා මේ සම්බත්ත මිත්‍රයෝ නැත්නම් අපේ යාළුවෝ කියලා අපි යාළුකම බලන්නේ සීලෙමුත් මට සමානයි සදිස කියන වචන සම්බන්ධ කරන්නේ සර්වචන් වහන්සේ ඊගාට සමාධිනා එයාට ධ්‍යාන ලැබුණාද නිවරණ නැතුණාද දන්නේ අඩු ගානේ සක්මන් කරන්න ගියාම ඒ ටික සක්මන් කරන්න පුළුවන් ඉඳගෙන ඉන්න කිව්වහම ටිකක් වෙලා විනාඩි 30ක් 40ක් ඉඳගෙන ඉන්න පුළුවන් දැන් වැඩක් කරනකොට එයාට උදේකලාව නැවතිල්ලේ සතියෙන් වැඩ කරන්න උනන්දුවක් තියෙනවා. අසාර්ථක වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම පේනවා මේ පුද්ගලයා නිකන් හුදු සීලේ සීලේ සඳහන් අතර කරන කෙනෙක් නෙවෙයි සීලේ ආයෝජනය කරන සමාධියට ඒක ඇත්තටම සර්වචනංශය සඳහන් කරන එක චිත්ත නියාමයක් කියලා. චනංශය සඳහන් කරන්නේ අවිප්පටිධාරත්ථාය ආනන්ද කුසලානි සීලානි. යම් කෙනෙක් සීලේ දක්ෂකම කුසලතාවේ තියෙනවා නම් එයාට හිතේ විපිලිසර නැති වී බව නැතිවීමට ඒ කුසලයේ ඒ සීල කුසල හේතු වෙනවා. යම් කෙනෙක් සීල්වන්තයි කියලා කියන්නේ සීතලයි කියන එකයි. හැදිච්ච ගතිය කියන එකයි. හික්මිච්ච ගතිය කියන එකයි. ඉතින් හික්මිච්ච ගතිය කනයි කාය වචන දෙක හික්මිලා නම් එයාගේ හිතේ විපිලිසර ගති දැන් කියනනම් අසහන ගති දැවිලි තැවිලි ආතති ගති ස්වභාවයෙන් අඩුයි. ඉඳලා හිටලා මේ වරින් වර අසහන මාළ වෙනවා වරින් වර දෙවිතයිලි පහළනවා මගේ මට්ටමට යත් ඉන්නවා සමාන මට්ටම. එතකොට අපි කියන යට ප්‍රඥා යට සමාධිය සදිස ගතියක් තියෙනවා. ඒක ප්‍රඥාවෙන් බලනකොට මට නම් පේන්නේ ඒක අමාරුයි ප්‍රඥාව කියන එක වර්ණන මට පේන්නේ Tamange ಗುಣ හුවා දක්වන්න යන්නේ සීලේ තිබුණාට සීලේ තිබුණා කියා පාණ්ඩ යන්නේ යම් ප්‍රමාණික සමාධියක් වඩන්න පුළුවන් වුණාට ඒ ගුණය අන්ධහර පාණ්ඩ යන්නේ එවැනි කෙනෙක් එක දුර ගමනක් යන්න පුළුවන්. අද ලෝකේ තියෙන්නේ නැති ಗುಣ හොවා දාක්කන ෂටගති. ඇති වැරදි වසාලන මායා ගති. ඉතින් ෂට මායා දෙක තියෙනවනම් අපි යාළුවෝ කියන්නේ ෂට මායා ගති තියෙන කෙනෙක් අපිට ඇසුරු කරන්නත් බෑ. එනිසා අපි යාළුවෙක් කියලා ගන්න යාටත් වැරදි තියෙනවා මටත් වැරදි තියෙනවා අපි ඒක අඳුරගන්න. යාටත් ගුණවත්කම් තියෙනවා මටත් ගුණකම් තියෙනවා අපි අඳුරගන්න. හැබැයි ප්‍රඥාව කියන එකෙන් මට කියන්න තියෙන්නේ ඒ Taman ළඟ තියෙන ගුණ හුවා දක්වන්න යන්නේ. අnder පාණ්ඩ යන්නේ. අඟ උස්සන්න යන්නේ. කියා පාණ්ඩ යන්නේ. ආනේ වෙන කෙනෙක් එක්ක දුර ගමනක් යන්න පුළුවන්. ඉතින් එතකොට Taman ළඟත් ඒ ගුණේ තියෙනවා නම් ප්‍රඥාවක් තියෙනවා නම් පුළුවන් තරම් ශිල්ප ඉගෙන ගන්නවා. පුළුවන් තරම් භාෂා ශාස්ත්‍ර ඉගෙන ගන්නවා. පුළුවන් තරම් පොත් පාඩම් කරනවා විභාග කරනවා. ඔක දායකවත් මම පාණ්ඩ යන්නේ. කියා පාණ්ඩ යන්නේ. අන්නේ එහෙම කෙනෙක් එක්ක සදිස සීල සමාධි සදිස ප්‍රඥාවෙන් සදිස කෙනෙක් ආවේ ඉන්නවනම් සර්වඥාන්සේ කියනවා යාව ඇසුරුකරනද යත් එක්ක නිති ඒ එක්ක සමගිය වාඩි වෙන ගති එක්ක සමගිය සාකච්ඡා කරන ගති එක්ක සමගිය විසිරයන ගති ඇතිකරනද ඇයි කියලා පුත්‍රජනන්සේ අහනවා මම උඹලට ඇයි මේ කොහෙද නැති මාත්‍රකාවක් මේ ඇසුරු කළ යුතු පුද්ගලයන් හඳුන්වලා දෙන්නේ එතකොට කියනවා සීල සමඤ්ඤාගතාණං සතං සීලකතාචනෝ භවිෂති යම් ප්‍රමාණයකට Taman එක්ක සීලෙන් සමාන කෙනෙක් ඇසුරු කරන්න ගියොත් ඒ සීලෙන් Tamanට එයාට සමාන නිසා ඒ කිනාට සීලකතා එයත් එක කතා කරන්න පුළුවන් එහෙම නැත්නම් අපිට කතා කරන්න වෙන්නේ රාජකතා, චෝර කතා, කුමාර කතා, මේ තිරස්චාන කතා. සීලෙන් සමාන කෙනෙක් නම් අපිට යත් එක්ක අදාළයි ඔබතුමා ඔබතුමියත් පුළුවන්කමට නෙමෙයි මේ පන්සිල් ටික රැකගන්නේ පොය අට සිල් රැකගන්නේ පුළු පුළුවන් වෙලාවට දස සිල් රකින්නේ පුළුවන් නම් සාමනීර බණ දහම් පුරන්නේ පුළුවන් නම් සමා මේ උපෝස උපසම්පදා සීලයක් පුරන්නේ කියලා එයා හම්බුණාට පස්සේ කතාව බොහෝ විට ඒ ආයාසයෙන් රකින්න සීලයට සම්පාත වෙන්න පුළුවන් අසත්පුරුෂයෙකුට හරි කරදරයි සීල කතා කරන්න ගත්තා. එයාට මේ කුඩල කොට උඩ තිබ්බා වගේ. සතුන් මරන්නේ නැති ජීවිතයක් ගැන කතා කරනකොට රුස්සන්නේ නැහැ. කොහොමද මේ ලෝකේ සතුන් මරන නැති ජීවත් වෙන්න ඌව කරන්න බෑ. එහෙම බෑ. හොරකම් කරන්නේ නැති ජීවිතයක් මේව වෙන්න බෑ මේ ලෝකේ. කාමීච්ඡාචාරය නැති ලෝකයක් කතා වෙන්න බෑ. ඔත් යම් ආකාරයකින් මේ කායික දුස්චරිත වලින් වැළකීලා පරිතත කරගත්ත කෙනෙක් වචී දුස්චරිතෙන් වැළකීලා පරිතත කරගෙන දැක්කහම ඒ දෙන්න අතර බොහෝ විට අර තිරච්චින කතා 32 වෙනුවට ශීල කතා වෙන්න ඉඩ තියෙනවා. එතකොට දැන් Taman ගත කරන වෙලාවේදී ඒ ඔය චංකි සූත්‍රය වගේ තැන් වලට ਸਰවචනසේ පෙන්ලා තියලා තියෙනවා සද්ධා ජාතෝ උපසංකමති. එයාට ඕනේ බුදුහාඳුරු කියාපු ඒ ඇසුරු කළ පුද්ගලයාට හම්බ වෙන්නේ. ඉතින් සද්ධාවෙන් ඒක නා ළඟට යනවා. උපසංගමන්තෝ පෛරුපාසති. ගිහිලා ඇසුරු කරලා බලන මෙයා කියන දේ කරන කරන දේ කියන කෙනෙක්ද නැත්නම් දවල් මිගිල රාදන්ියල් කෙනෙක්ද කියලා. පෛරුපාසන්තෝ සෝතං ඕදාතිය පෛරුපාසනේ කරන ගමන් කන යොමලා අහනවා මචං නිතර කතා කරන්නේ මොන වගේ දේවල් මෙයාගේ භාෂා විලාසය කොහොමද පෛරුපාසන්තෝ ධම්මං සුනාතිය ආර පේනවා පුළු පුළුවන් වෙලාවේ ධර්මයයි කතා කරන්නේ නොදන්න දේ අලුත් කර ගන්න හදනවා දන්න දේ තව කෙනෙක් එක හදා බෙදා ගන්නවා වැරදි දේ නැති කර ගන්නවා එතකොට මේ ධර්ම ඇහෙනකොට ඔහිත සෝතෝ ධම්මං සුනාති දැන් මේ යාළුවා කාවට ගියා ඇසුරු කරලා බැලුවා බලනකොට කරන දේ කියන කියන දේ කරන කෙනෙක්ද කියලා බැලුවා එතකොට යා තුලින් මේ ඇසුරු කළ යුතු පුද්ගලයා වශයෙන් සර්වචනංශ අපිට මේ හුවා දක්වන සත්පුරුෂයා තුලින් වරින් වර ධර්ම කතා ඇහෙනවා එතකොට කන නතු කරනවා ධර්ම කතා ඇහෙනවා ඔයිත සෝතෝ ධම්මං සුනාති සුත්තෝ ධම්මං ධාරේති බලනවා මේ කියන කතාව මේ ලෝකේ අපිට කරන්න පුළුවන්ද මෙයා කතා කරන්නේ අත්දැකීමෙන් මට මේවා කරන්න පුළුවන්ද කියලා අර තමයි ළඟ තිබුණු ශ්‍රද්ධාව මේ සීල කතාවේ තියෙන ගැම් මෙතරයි. තමයි ළඟ තියෙන ශ්‍රද්ධාව කුසල ඡන්දයක් බවට පත් කරලා දෙනවා. මෝරෝලා දෙනවා. මේ දේ කරබලපං කියන හැඟීම ඇති කරනවා. ඒකයි අපි භවිතබ්බ පුද්ගලයාගේ දකින්න තියෙන දේ එයත් යම් ආදර්ශයක් ගත කරන අතර එයා ඉංගියක් දෙනවා කෙනහිල්ලක් කොනහනවා අභියෝගයක් දෙනවා පුළුවන් නම් මේක කරපන්. අර වෙත එළඹෙන්නේ අපි ශ්‍රද්ධාවෙන් ගන්න පාඩමට කියන්නේ කුසල ඡන්දය කියලා. කරබැලීමේ ආශාවක් ඇති වෙනවා. ඒ නිසා යා සීලවතා ළඟට ගියා නම් අපිට සීල කතාවට දොර ඇරෙනවා. ඒ වගේම සාචනෝ පවත්ති පවත්තනී භවෂති. ඇත්ත එක ඇසුර පහසුවක් තේරෙනවා. එක තටු සීන කුරුල්ල එකට එකතු වෙනවා වගේ ඒ ශීලවතත් එක පැවිදිලම දුස්සීලයා ගාවට ගියාම අපිට හරි හිරිකිතක් පහළ වෙනවා. උගාවක් ශීලවතෙක් ගාවට ගියාම බයලජ්ජාවක් පහළ වෙනවා. දැන් සමමට්ට මීන්නේ කරන ගියාම පැවැත්ම තියෙනවා. එයා ළඟ මේ අඩුපාඩුකම් තියෙනවා මගෙත් තියෙනවා. නමුත් යාදෙන ගමනක් ටිකක් දුර කරරක් දාගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. සාචනෝ පවත්තනී භවිෂ්‍යති. මට යත් එක යන්න පුළුවන් ගතියක් තියෙනවා. මේ Tamanට සදිශ සිල්වතෙක් හම්බෙච්චා බුදුහාමුදුරෝ සාරාංශික කල්පලක්ෂය පෙරම් පුරල අද්දකීම් ටික මේ කියන්නේ. සීලසෙල් දැක්කොත් අපිට සීල කතා අහන්න හම්බ වෙයි. ඒ වගේම පැවැත්මක් කරගෙන යන්න පුළුවන්. ටික කාලයක් යාලුකම් පවත්වන්න පුළුවන්. ඊගාට සාචනෝ පහසු භවිෂ්‍යති Tamanට තේරෙනවා එතෙන් යෑමෙන් Tamanට තිබුණු අසහන කති දුරු වෙනවා. පහසුවක් තියෙනවා. අපි කියන්නේ ඉඳුන් හිටුන් පහසුකම. එයා ඇසුර බරක් නෙවෙයි. කරදරයක් නෙවෙයි. වෙහෙසක් නෙවෙයි. වෙන කාමුක ආශාවක් සඳහා නෙවෙයි. වෙන යටි අදහසක් නැහැ. මෙන්න මේ ගතියෙන් තේරුම් ගන්න කියලා කියනවා මෙයාගේ අසුර මට වාසිදායකයි. මගේ සීලේ වඩන සුළුයි. ඒ වගේම යම් කිසි විදියකට ඒ පුද්ගලයා මේ සීලේ ඉඳගෙන සුමානික සැරයක් පැයක්වත් පාඩි වෙලා භාවනා කරන කෙනෙක් කියලා හිතමු. එහෙම නැත්නම් දවසකට පැය භාගයක් කමාරක් භාවනා කරන කෙනෙක් කියලා හිතමු. එතකොට තමනුත් ගිහිලා එයත් එක්ක ඇසුරු කරනකොට එයාගෙන් අර සමාධි කතාව ඇහෙන්න පටන් ගන්නවා. මම මෙහෙම අපි සමිතියක අපි එකතු වෙනවා. අපි අසවල් තන භාවනා කරනවා. මෙන්න මෙහෙම මෙහෙම වෙනවයි කියලා ඒ Tamanට එයාගෙන් මේ සමාධියට සම්බන්ධ කතා. ඒක මේ ලෝකේ තියෙන කතා නෙමෙයි. මේ ලෝකේ තියෙන හරියක් තියෙන්නේ මේ වල්බූත කතා. පිස්සු වට්ටල කතා. පිස්සු ඩබල් කරන කතා. නමුත් සමාධි වඩන කෙනෙක් ඉඳලා හිටලා කියනවා ඕක නෙවෙයි කල යුත්තේ අසවල් ස්වාමීන් වහන්සේ හොඳයි අසවල් සූත්‍රය හොඳයි අසවල් බණ ටික හොඳයි. ඒක කියනකොට මට මේ මේ විදියට සමාධිය වැඩුණයි කියලා යම් යම් සමාධිකතාචනෝ භවිෂ්‍යති තමන් හිතනට වැඩිය සමාධිකතාව මාතෘකාව වෙන අවස්ථා වැඩි වෙනවා. ඒ වගේ මේක කරනකොට තමන්ට තේරෙනවා මෙයත් එක්ක පැවැත්ම ඒ සමාධිය උඟාවක් උග්‍ර සමාධිය ඉන්නවනම් අපිට බයක් පහළ වෙනවනේ. අපෝ මෙයාට අනුගේ හිත් පේනවා ඇති. මෙයාට අහසින් යන්න පුළුවන් ඇති අපි කවුද කියලා සම්බන්ධ වෙන්න බැරි වෙනවා. සතිසකේනා ළඟට ගියාට පස්සේ එයාත් එක්ක පැවැත්ම මටත් නම් එහෙම වෙලා තියෙනවා මං හිතුවේ ඔකට මෙහෙම කරන්න ඕනේ කියලා. නෑ නෑ එහෙම කළා හරියන්නේ අපි මෙහෙම කරන්න ඕනේ කියලා මේ දෙන්න අතර මේ කතාවේදී මෙයාට පහසුව ඒ දත යුතු කාරණා ටික ඇසුරේ සාකච්ඡාවේදී විසඳෙනකොට ඉඳුන් හිටුම් පාරකම නිකම්ම ලැබෙනවා. මට මතකයි මම ඒ ඇත්තට මම කියන මේ ඒ ඒ කාලේ මමයා කිසිම සීලයක් තිබුණු මිනිසෙක් නෙවෙයි. හැබැයි කොහොම හරි මේ මම ඉතින් පෙරපින් කරලා තියෙන වෙන්න ඇති. සත්පුරුෂෝ දකින්නකොට අවශ්‍යතාවයක් දැනෙනවා. හැබැයි ලැජ්ජයි. මොකද මම දන්නවා මම ළඟ නෑ සීලේ. සීලේ කියන්නේ මේ හිරිමල් බිම්මල් නැටි දඬු කඩනවා වගේ මම සිල්පද කඩන්නේ. කිසිම ගාණක් නෑ නිකන් කිරි බිම්මල් නැටි කඩනවා වගේ. අලකොල්ලන්දක් හැදි ගන්නවා වගේ සිල්පද කඩන්නේ. හැබැයි කොහොම හරි තේරෙනවා ඉතින් අර යාළුවෝගේ ගතියට තිබුණට සත්පුරුෂයන්ට ඇදලා ගතිය තිබුණා. ඉතින් ওই නිල්ලඹ යන කාලේ එහෙම නැත්නම් ඔය අපි විශ්වවිද්‍යාලයේ තිබුණා ඒ දවස්වල වේලවන ධම්මගුරු කියලා එකක්. ඒක හිටිය ගොඩාක් සිල්වන්තයෝ. ගොඩාක් දැනුගත් ඇත්තෝ. හරි නිමිච්ච මිනිස්සු ලොකු රසවල් කරන අය. ඉතින් මම ගිහිල්ල ඉවරලා නිකන් බස් එකේ ෆුට් බෝඩ් එක යන මිනිහෙක් වගේ. හැබැයි මේ හැමදේනම මට අනුකම්පයි. මම තමයි තරුණම කෙනා. මම තමයි නිතිපතා යන්නේ තෙන්. ඉතින් ඒගොල්ලෝ කියනවා ඒ වටිනවනේ කියලා. ඉතින් මම ගියාම අහගෙන ඉන්නකොට මේගොල්ලන්ගේ සමාධිය එච්චර ගොඩක් නැහැ. දැන් මගේ සමාධිය වගේ. ඉතින් මට හිතෙන දැන් මේගොල්ලෝ ලොකු රසාවල් කරන ලොකු ධනෙන් කරත්තැත්තෝ මේ සමාධිය එච්චර ගාණක් පේන්නේ නැහැ. ඒ නිසා මං පැත්තේ සමාධිය බලනකොට අපේ නිකන් යාලුකමක් තියෙනවා කියලා. මට මතකයි එක දවසක් මම අම්මලා එහෙම ඔක්කොම පන්සල් ගිය වෙලාවේ මේක හොඳ වහින දවසක් මම කරපු දේ ඉඳලා ගිල්ල නාලා ඇවිල්ලා හොඳට කෝපි එකක් හරි දෙකක් හරි බීලා කොහෙන්ද මන්ද කවුරු කියලා තියලා දන්නේ ඇඳ උඩට වෙලා භවනා කරන්න හිතනවා. දන්නේ බිලෝ දෙයක් දන්නේ සතිය කියන්නේ මොකද්ද? සමාධි කියන්නේ මොකක්ද දන්නේ ඉතින් මම මේ අහගෙන එනකොට මට හිතුණා සද්ද වලට මොකක්ද දෙන්නේ. ඉතින් දැන් පොයේ දවසේ ඉතින් ගොන්න පන්නාලා පුළින්ද ගෙම්බ ගහ ගහනවා. ජග ජග ජග ජග ජග ජග ජග ජග ආ හොඳයි ඒක අහගෙන හිටියා ඊට පස්සේ මම පේනවා මේ ජෙම්බු ගහ ගන්න අතරේ පලාගිරවුන්ගේ සද්දේ යටින් තියෙනවා අර ජෙම්බගේ සද්දේ පලාගිරයි සද්දේ දෙකම අහගෙන හිටියා ඒකොල්ලෝ මට සංගීත වාදනය කරනවා ඉතින් මම අහගෙන ඉන්නවා ඊට පස්සේ ඊටත් වැඩිය පල්ලෙහාට බැස්සා දැන් මේ සද්ද දිගේ බහිනකොට අර අම්මලා ගිය පන්සලේ ලවුඩ් ස්පීකර් එක ඈතින් ඇහෙනවා මේක වෙනද ඇහෙන්නේ නැහැ බොහොම ඈතින් අපි පැත්තේ කෝච්චි පාරක් යනවා. කෝච්චි යන පාද්දකුත් ඇහෙනවා. ඉතින් මේක අඩු කරන අඩු කරන ඉනකොට මට තේරෙන පටන් ගත්තා මේක ඇඟ නිකන් ඉන්දියාප්පම් වංගෙඩියක් කරන කරකවනවා වගේ. එමෙහිට එමෙහිට එමෙහිට එමෙහිට එමෙහිට මේක නිකන් ගැම්ම ගන්න ගත්තා. එමට හරි සන්තෝෂයක්. මේක නිකන් ඩීසල් එන්ජින් එක ස්ටාර්ට් කරන්න හදනවා වගේ කරකවන කරකවන යනවා. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා හරි ජොලියක් ගියාම පහු වෙනකොට තේරෙනවා භූමිකම්පාවක් එනවා වගේ ඇඳත් අරගෙන දැන් නගනවා මම දඬු වෙලා මිරි කියලා ඇඳ මිරිකාගෙන නැගිට්ටා. මම දැනගත්තා දැන් පාලනයකින් තොර උණයි කියලා. නැගිටලා බැලුවට පස්සේ මට පේනවා අර පටන් ගත්ත ගැම්ම තව යනවා දිගට කොඳුරට පෙළ දිගේ උඩට සීතල වාතු ධාරාවක් කරනවා වගේ පැය ගාණක් විනාඩි ගාණක් දිගට ගියා ඊට පස්සේ මට හිතෙනවා අර වෙලාවේදී කලබල වෙන්නේ නැතුව හිටියානම් වැඩේ හරි නේද කියලා. ඉන්න බෑ ඒ වෙලාවේ බයෙන් කවුරක්වත් නැහැ. පස්සේ මං ගිහිල්ලා උගාවක් වැඩිමහල් උගා කුගත් ඒ මහත ඉංග්‍රීසි විතරයි දන්නේ. මට දන්න ඉංග්‍රීසියක් නෑ ඒ කාලේ. හැබැයි මිනිහා සිංහලයි සිංග්ලිෂ් එක්කනේ. ඉතින් ඒ මහතට ගිහිල්ලා කිව්වා මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද කියලා. මම දිහා බැලුවා නිකන් ගැරන්ටි දිහා බලනවා වගේ. මං ගෝ මෙන්නම භාවනා කරා. මට කවුරක් කමටහන් දීලා තිබුණේ නෑ. මං ඉදිරියට මං හිතුවේ ඔබතුමා මතකයි දවසක් මට කියනවා මේ සද්ද දිගේ එමෙහිට බස්සන්න කියලා බැස්සුවා. බහිනකොට මේම කරකවන්න පටන් ගත්තා. කලබල වෙලා මං නැගිට්ටා. හැබැයි මම ආයෙසරක් බැලුවා බය වෙන්න දෙයක් නැහැ. මට හොඳට තේරෙනවා මේ තාම අර සුවය රේඛාවල් ළඟ දිගේ ගමන් කරනවා කියලා. මේ මනුස්සය ඔක්කොටම කතා කරලා බලනකො මෙයාට භාවනාවට හොඳට තේරෙනවානේ මෙයාට. මම බැලුවා මේ මිනිස්සු මට වැඩි වැඩගත් මිනිස්සු මේක ඒකට අලුත් දෙයක්. සමාධිය අතින් බලනකොට එකයි. ඊට පස්සේ මං කිව්වා ඇයි එහෙම කියන්නේ ඕගොල්ලෝ මෙහෙම අත්දකන්නේ නැහැ. අපි දැන් අවුරුදු 10 15 භාවනා කරන කවදාකවත් මෙහෙම දෙයක් වෙලා නැහැ. දැන් ඔබතුමාම උඹට බලපංකො දැන් දවස් දෙක තුනක් භාවනා කරනකොට මෙහෙම වෙනවනේ කිව්වා මට හිතුණා මමත් පොරක් තමයි කියලා. ඊටට බලනකොට මේ මිනිස්සු සීලයෙන් වැදගත් උසස් රසවල් කරන ගුණවත් වැදගත් කෙනෙක් නමුත් මේක දැකලා නැහැ. ඊට පස්සේ කිව්වා උඹට කරන්න තියෙන්නේ මේකයි අනිත් දවසෙත් ඕකට එන්න අරපන්. ඕක වැවෙන්න අරපන් කියලා. තවත් දවසක් ඒ වගේ විචාම ගියාට පස්සේ ඒ අනිත් පැත්ත කතාලකව බලන්න අපි මෙච්චර කල් මේ පොත්පත් කියවනවා මේ මිනිස්සයා කියන කතාව අපි කවදාකවත් අත්දකලා නැහැ. මෙන්න වඳින්න වටින මිනිස්සු මේ මාස මේ පැවිදිනත් බලාගෙන ඉන්නේ. කියලා එයා ඒ ඒ කියන කෙනා ඒ වෙනකොට විශාල පොත් ගණනක් කියලා මහායාන පොත් සිංහලට දාලා සාසනෙට උගක් වැඩ කරපු කෙනෙක් සත්පුරුෂයෙක්. හැබැයි මම ගිහිල්ලා කතා කරන්න කිව්වා මේ මොයි කියන කතා කවදාත් අපි අත්දකලා නැහැ. පොතේ ගුරාලා අපි. අපි ලැජ්ජ වෙන්න ඕනේ. මේකනේ නියමද්ද කියන. කියලා යාළුවන්ට ගහන කියලා දෙනකොට මට හිතුණා අපි මේ හිතාන හිතයට සමාධිය ඇතින් අපි හිතන ලොක්කෝ ගාව සමාධිය නැහැ. උන් ගාව සිල්වන්තයි කියන කට්ටිය සමාධිය නෑ. මම මේ පහත් කරන්න කතා කරනවා නෙමෙයි. මම මේ කියන්නේ ලෝකයේ හරහා සමාධිමින් බලනකොට අපි ඔක්කොම එක බෝට්ටුවේ ඉන්නේ. ඒ වුණාට අපි හිතානේ ඉන්නේ මම නම් හරීම අදම පහත් සිල් නැති සමාධියක් නැති කෙනෙක් කියලා. නිසා සමාධිවන්තයන් සමාන කට්ටිය ළඟට ගියාම අපි අතර ඒගොල්ලෝ අතර හදා බෙදා ගැනීමක් වෙනවා. උනාට පස්සේ තේරෙනවා මේ සමාධිය කියන එක එච්චරම ලාභ බඩුවක් නෙවෙයි කලාතුරකින් හරියන්නේ සමහරලාට පැවිද්දු ගාවක් නැහැ. ගියුගාව තියෙනවා. ඒකට අපිට පේන්න පටන් අරගන්න තියෙන්නේ මේ බාහිර ස්වරූපේ නෙවෙයි. අපහට අබෞද්ධයක් වෙන්න පුළුවන්. ඒ මනසකාව තියෙනවනම් අපි බැලුවොත් මූණ බලලා සුදුසුකම් බලලා, පඩිය බලලා, වයස බලලා මේක වෙනස්. සමාධියකින් බලනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා බුදුහාමුදුර අපිට පෙන්වලා තියෙන්නේ manussකම සීල සමාධි ප්‍රත්‍යතුලින් විතරයි. අනික මොනම මැනිල්ලක්වත් වැඩක් නැහැ. ඒකට යන්න ඒ කොත්තුවම ඇනලා බලන්න ඕන. තමන්ගේ සමාධි ප්‍රහාණක් යම් ප්‍රමාණයක අත්දැකීමක් ඇවිල්ලා සාකච්ඡාවකදී දීපත් කරුවට පස්සේ අනික් ගෝලයකට දක්වන ප්‍රතිචාරයෙන් හිතා ගන්න පුළුවන් මේ භාෂාව ලෝකෙ නැති භාෂාවක්. කතා කරන්නේ නැහැ මිනිස්සු කතා කරන්නේ මේ අනම්මන. ඉතින් එතකොට තේරෙනවා මෙතන මේ සමාධි කතාවට ඉඩක් ලැබෙනවා. මට එතන පැවැත්මක් තියෙනවා. මට භාෂාවක් තියෙනවා. ඒක ප්‍රඥා කතාවට ගියාට පස්සේ ඒගොල්ල බලනවා ඒකෙදී නම් මම ඇත්තටම හරියට මේ මම මේ ආශ්‍රය කරපු කණ්ඩායමට ගරු කරා. ඒ සියලු දෙනාම මේ අපි ඒ දවස්වල ඉන්න ඉන්නකොට කියන වචන තමයි අඳිනවයි කිය. ඒක ඇඳලා. ඇඳලා කිව්වනම් ඒ මාන්නකාරකම ඌ පුම්බගෙන ඉන්නේ කියේ. අඳිනවා කියන්නේ ගොනාට අඳිනවා කියන එක. මට කියවු දෙය තමයි මුලින් ඉඳලා මොන මොන තාරාතිරම තුමා අඳින්න එපා. මනුෂ්‍යකම තියාගන්න කියලා. ඉතින් මට මේ කියපු හැම කෙනෙක්ම මට වැඩි උසස් රසාවල් කරන හොඳට ධර්මයේ දන්න සීලවන්ත ජීවිත ගත කරන, ඊටාම ඡාම් ජීවිත ගත කරන. ඉතින් මට හිතුණා මේක නිකන් බ්‍රහ්ම මණ්ඩලයක් වගේ. මේක දේව මණ්ඩලයක් වගේ මේ සියලු දෙනා හොඳ ගුණවන්තයි සිල්වන්තයි. හැබැයි කාටවත් අඟවන්නේවත් නැහැ මම කවුද කියලා. ඉතින් ඒක මටත් ඕනවා. මම ඒකට විශ්වවිද්‍යාල දෙවෙනි අවුරුද්දේදී දන්න කොහොමද විශ්වවිද්‍යාල පාස් වුණාට පස්සේ ලොකු දාල කොයි මිනිහා සලකනවනේ විශ්වවිද්‍යාල කාර්යයට. අමු මැට්ටෝ විශ්වවිද්‍යාලය කියන්නේ. ඒ වුණාට මිනිස්සු සලකනවා. විශ්වවිද්‍යාල විතර ඔය ඔය මැට්ටෝ ඉන්න තැනක් ඔයක්වත් නැහැ. මේ මහත් මැට්ටා. ඒ නිසා මම දන්නවා. ඒ වුණාට යා කිව්ව ඉස්සරහට උඹට ඕක වෙනවා හැබැයි එකක් තියෙනවා. උඹ සාමාන්‍ය ගතිය අතාරින්න. මට තේරුණා මේක මට අම්මා කියලා දීලා නැහැ. ඉස්කෝලේ පන්ති ගුරුවරයා කියලා දීලා නැහැ. අප්පච්චි කියලා දීලා නැහැ. මේගොල්ලෝ කියන්න සුදුසු මොකද මේගොල්ලෝ දැනටමත් නමක් ඇති කරගත්ත අය. දැනටමත් උතර ශ්‍රාවක කරන ශ්‍රීලංකත් උගන්වන්නේ මොකද මොනම තැනකවත් අඟ උසන්න යන්න එපා. මොනම තැනකවත් අnder පාණ්ඩ යන්න එපා. එතකොට උඹ කැපෙනවා. සිල්වත් උඹ පහත් කළා හලකනවා. ප්‍රඥාවන්තය පහත් කළ සලකන නිසා සියලු ගුණ වඩපන් හැබැයි අන්නැසීමෙන් එහෙම නැත්නම් මම අසවලාය කියලා මම පාන්න යන්න එපා කිය. මේක මට පුදුමාකාර රසවත් ඒ වගේම පැවැත්මක් තියෙන ඒ වගේම කියනවනම් පහසුවක් දැන කතාවක් වුණා. සියලු ගුණ ධර්ම වඩන්න ඕනේ. හයි හති තියෙන වෙලාවේ හැබැයි නිකම්ම නිකන් දෙකේ කොලේට ගරින්න බැරි වගේ කංජයියා වගේ සීරපිරිස් වගේ හිටපන්. අද ලෝකේ ඇත්තෙම නැහැ. තන්නේ කරම අවාපෑමක් නැති මේ පොඩි දරුවගෙන් ඉඳලා දෙමාපියෝ මොන තරම් අසාධාරණ වැඩක්ද කරන්නේ පොඩි උන්නේ කියලා බලන්න සාමයේ තරක විභාගවලට ඉදිරිපත් කරලා ඒක අඟ උස්සගෙන මොනම දෙයක් දුන්නත් පොඩිය කොටා සන්තෝෂ කරන්න බෑනේ. ඒ දෙමාපියන්ගේ වැඩේම අල්ලවගේ දෙට වැඩි ලොකුෙන් කරන්න හදනවා. ඉතින් පොඩිය කලඟ තියෙන දිගටම උරුට්ටුවක්. දිගටම තරගයක්. ඉතින් අම්මට අපටත් වෛර කරනවා, ගුරුවරයාටත් වෛර කරනවා. ඉතින් මහා අඟුලිමාල චරිත, අසත්පුරුෂ චරිත. නමුත් මොන ගුණ ධර්මයේ තිබ්බත් නිහතමානී වෙයන් කියලා කියන්න නම් ඔත්තු ගුණවත් කෙනෙක් වෙන්න බෑ. එයා දැනටමත් ධනෙ හම්බ කරපු කෙනෙක් වෙන්න බෑ. සීලය හම්බ කරපු කෙනෙක් වෙන්න බෑ. බෞද්ධ බව හම්බ කරපු කෙනෙක් වෙන්න බෑ. ඒකල එයා කියනවා මෙතන තමයි ගේම. මෙතනින් තමයි අශීවිත දියුණුවකට සර්වඥතා ඥාණයටම පාර තියෙන මේකයි කියලා මේ ප්‍රඥාවක් දැනටම උපයාගත්ත. මේ ප්‍රඥාව කනුන්පත් තවන බරක් නොවන විදිහට කටයුතු කරන මේ පුද්ගලයා දකින්නකොට ඒ කෙනත් එක්ක ප්‍රඥා කතාව එනවා අපට. පේනවා මේ මිනිස්සු අටු ආවේ. අටුවක් වගේ පුදුමාකාර දැනුමක් තියෙනවා. ඒ උනාට මොනවාරි කියපු ගමන් ආ බිම වාඩි වෙලා අනේ මටත් කියලා දෙන්නකෝ කියලා පොඩි එකෙක් වගේ ආවා. යගම විසබා විවිධතාවයක භාෂාවල් දන්නවා. ඒ වුණාට පොඩි අනිත් කෙනාගේ දැනුමට හොඳට ගරු කරනවා. ඉතින් ඒ නිසා මේ සෙනගතරේ නියම් පොඩ්ඩලමටි අසෙල්ලම් කරනවා වගේ කවදාකවත් අරයට වැඩිය ලොකු වෙන දඟලන්නේ නැහැ. අඟ උස්සන්න දඟලන්නේ නැහැ. යට කරන්න දඟලන්නේ නැහැ. අnder පාණ්ඩ යන්නේ නැහැ. ඉතින් අන්නෙවැනි සමාජයක ඉන්නකොට අපිට තේරෙනවා අද අධ්‍යාපනය කොච්චර අපේ ඔලුව කුරුවල් කරනවාද කියලා. තන්නේ කර අද අධ්‍යාපනයේ මේ මාන්නකාරයට උමුච්ච දෙයක්. අධ්‍යාපන ශාස්ත්‍රයේ විතර ඊර්ෂ්‍යාකාර මොනම ශාස්ත්‍රයක්වත් නැහැ. හැම පිරිවෙනකම හැම අධ්‍යාපන මධ්‍යස්ථානයකම බෙලි කැපිලි කිව්වහම ලේ පිට කපන. මොකටද අරුවට වැඩිය මං ඉස්සරහට වෙන්නේ. එමුස්ක කිසිම චාරයක් නැහැ. කිසිම බයක් ලැජ්ජාවක් මොකක්වත් නැහැ. හැබැයි Taman අධ්‍යාපන අර අර පහන්න නැතුව ඉන්නවනම් හොඳලට අපි ගිය පාරක හොලඟක්වත් අල්ලන්න බෑ. උලඟක්වත් අල්ලන්න බෑ. අපේ බැච් එකේ ඉඳද්දී මම හිටියේ නෑ විශ්වවිද්‍යාලෙම නතරලා හිටියේ නෑ. හොස්ටල් එකේ දාලා තිබිලා තියෙනවා මේ ජපානයට යන්න ඉල්ලීම් කරන්නයි කියලා. දවස් 5ක ට්‍රිප් එකක්. ඒ යුනිවර්සිටි ප්‍රොෆෙසර්ත් එක්ක ඉඳි මට ඇප්ලිකේෂන් එක තිබුණ බව දන්නේ නැහැ. මම ගෙදරට යන්නේ. ඊට පස්සේ දෙන්නේ තේරුණා. තේරලි ඉවර වෙලා තුන්දෙනෙක් තේරුණා. පිළිවෙල දෙන්නේ ගෑන ළමයි කොයි. ඊට ගෑන ළමයට මේ එහෙන් කාණ ප්‍රතිකාරයෙන් කියන්නේ ලියුම ආවේ නැහැ. අනිත් දින ගියා බලනකොට අනිත් එකනේ කරගෙන හංගලා පුච්චලා. ආපු ලියුම එනකම් බලන ඉඳලා අරගෙන පුච්චලා. පුදුමාකාර ඒසියාවෙත් මට හිතනවා මට පස්සේ ඉස්සෙල්ලා හිතන චක්කේ මමත් ඇප්ලයි කරන්න මරත් යන්න තිබුණා නේද කියලා. එතකොට තමයි. ඒ ස්ටේන් කර දෙරලා ඉවරයි. ඉතින් එහෙම දෙයක් කාටවත් කරනවද කියලා හිතන්න මේ වැද්දෝ රිලව් කුරුල්ලෝ උගෙන් කැලක් ඉල්ලගෙන කරනවා මිසක් කරුට හම්බ වෙන එකදී කපන එක. ඔක් කරන්න පුළුවන් නේ උගත්තේ සමත පාහර යන්න විතරයි. නියතමානිකමත් එක්ක උගත්කම ගියා නම් කිසිසේත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Tamanda ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනුන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නිසා පුත්‍රචානන්සේ සඳහන් කරනවා අන්නේ එහෙම සීලෙන් සමාධියෙන් ප්‍රත්‍යාවෙන් සදිස කෙනෙක් ඉන්නවනම් උඹ ආසේවනය කරපන් භජනය කරපන්, කෛරුපාසනය කරපන්. ඒ ඇසුර හැම වෙලාවෙම දෙකොල්ලකේම දියුණුවට පිට වෙන්නේ කොහොමද? පහනෙන් පහනක්පත්තු කරාට පළවෙනි පහනේ දැල්ල අඩු වෙන්නේ නැහැ. මණිකෙන් මණික බබලුවාට එක මණිකකින් අඩුවක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ සමාන සමාශීල සමාධි සමාන ප්‍රඥා සමාන පුද්ගලයන් අතර අපි එකට ජීවත් වෙනකොට පුදුමාකාර විදියෙ වලකොටලි සමතලා වෙලා මට්ටමකට හැදෙනකොට තේරෙනවා ගත වෙන හැම දවසෙම අපිට මොනවාදෝ අත්දැකීම් වගේක් ලැබෙනවා. ඒක නිහතමානීකමත් එක්ක කියන්නේ ਸਰවචාරසිකේ தত্ত্বය එහෙම්ම රැකෙනවා. ධර්මයේ தত্ত্বයත් එහෙම්ම රැකෙනවා. සංඝයාගේ தত্ত্বයත් එහෙම්ම රැකෙනවා. Tamange සීලෙට තියෙන අඩේ. මට මෙහෙම සීලයක් නොතිබුණා නම් මට මේ සිල්ලුතුන් එක්ක ඉන්න බෑනේ. සිල්ලුතුමාව කොන් කරනවනේ. එතකොට මම වැටෙන්නේ දුසිල්ලුතුන් ගානේ. ඒ නිසා මගේ සීලෙ මම රකින්නේ අමාරුවෙන්. නමුත් මට සමාජිකත්වයේ ලැබෙන්නේ මේ ගුණවතුන් සීල තුන එක මගේ සීල නිසානේ. එමුතු සීල නිසා සීල නැති අය පහත් කළා සලකන්න නෙමෙයි මේක පාවිච්චි කරන්නේ. ඒක ਸਰවචනංශේ සඳහන් කරලා තියෙනවා. සප්පුරුෂ සූත්‍රයේදී යම් කිසි කෙනෙක් පැවිදි වුණාට පස්සේ මම සිල්වන්තයි අසවලා සිල්වන්ත නැහැ කියලා තමන්ගේ සිල්වන්තකම උසස් කරලා අනුන්ගේ සීලේ නැති කෙනාගේ දුසිල්වන්තකම පහත් කරලා කතා කරුවොත් සිල්වන්තයාටත් අසත්පුරුෂයයි කියලා බුදුහාමුදුරු කියනවා. සිල්වන්තයාට කියනවා අසත්පුරුෂයි කියලා. මොකද හේතුව එයා සිල්වන්තකම පාවිච්චි කරන්නේ මාන්නේ වඩන්න. එයා සිල්වන්තකම පාවිච්චි කරන අනිත්‍යනේ චප්ප කරන්නේ. ඉතින් බුදුහාමුදුරු සීලේ පිටවන පරමාධිපත්‍ය නිසා උන්වහන්සේ කියවේක තෝ අසත්පුරුෂයි කියලා. මේ කාටද කියන්නේ? සිල්වතෙකුට. අපිට කියන්න බෑනේ. තමයි අපි එච්චර සීලේ නැත්තම් අපි බය වෙනවා. පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය, පස්වෙනි ධ්‍යානය, හයවෙනි ධ්‍යානය, හත්වෙනි ධ්‍යානය, අටවෙනි ධ්‍යාන අටම ලැබෙපුවා කියනවා අසත්පුරුෂයි. මොකද මේ සමාධිය උසස් කරලා සමාධිය නැති කෙනා පාත් කරලා කතා කරනවා. දික්කමට හිතනද එහෙම නැතුව අපි උප්පත්තියේදී තිබුණට වැඩිය ටික ටික සිල්වන්ත වෙන අතරේ සීලය මම ජීවුන කරන්නේ මගේ රාග ద్వේෂ මොහොන නැති කරන්න මිසක්කා තව කාර්යයක් පහත් කරන්න ඔක්කත් මට මාන්නකාරයක් ඇති කරන්න නෙවෙයි එවනම් බුදුහාමුදුර අපිට දීලා තියෙන මට දඩ දඩයක් නේ අද්භූතාංශ විෂ කපලා දීලා තියෙනවා ඔබ සිල්වන්ත වයන් අඟවන්න එපා කිසි කෙනෙකුට ඒක කරදරයක් වෙන්න දෙන්න බෑ හැබැයි ඔබ සීල දවසින් දවස දිනු කරන්න අදි සීලයකට අදිෂ්ඨාන කරන්න ඕන සමාධියත් එහෙමයි ලේසි නෑ ඔය අපි ඔය කිව්වට සමාධියක් වෙනවයි කියන එක හිතනද ලෝක ජනගහණයෙන් සමාධිය පිළිබඳව උත්සාහයක්වත් කරන්නේ කීයෙන් කීතනාද කියලා. ලක්ෂයකට එකක් නැහැ ප්‍රතිශතේ. ඒකෙන් කීයෙන් කීතනාද සමාධිය හරියන්නේ? ලක්ෂයකට එකක් නැහැ. ඉතින් ඒ නිසා සමාධිය හරියනකොට උඟ දෙනකොට හිතනවා ඒක ලොකු ආධ්‍යාත්මික දියුණුවක් වෙනවා මතක තියාගන්න. ඒකම තණ්හාවට හේතු වෙන්න පුළුවන්. ඒකම මාන්නයට හේතු වෙන්න පුළුවන්. ඒකම ditthියට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ඒකත් හැබැයියක්. අහු වුණොත් ගෙනියනවා කෙලවරටම. අන්නේ විදියට අදිසි අදිචිත්ත භාවනාවක් සමාධියක් කරන ගමන් පුළුවන් තරම් නිහතමානී වෙන්න. කිරි වදින්න වදින්න ගෝයන් කරලා පල්ලෙහාට නැමෙන්නා වගේ උඩේ යන්න යන්න උණ ගහ ඔළුව පාත් කර ගන්නවා වගේ එන්නේ කර තමයි ප්‍රඥාව කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන්නේ මම හිතන්නේ ප්‍රඥාව ගොඩක් විදියට වර්ණකලා ඇති මම තේරුම් ගන්න තියෙන විදියට පුළුවන් තරම් සිල්වන්ත වෙන්න කාටවත් ඉඟි කරන්න යන්නේ පුළුවන් තරම් සමාධිය වඩන්න අnder පාණ්ඩ යන්න එපා. කියා පාණ්ඩ යන්න එපා. ඒකම සමාධිය නැති කරනවා. යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා බුදුරජාණන් සඳහන් කරලා තිනවා යම් කිසි කෙනෙක් ධානයක ඉන්නකොට හෝ මට මෙහෙම සමාධියක් තියෙනවා කියලා කියා බාන වෙලාවෙම රාගෙමත් වෙනවා. ධානය කැඩෙනවා. සමාධිය ඉවරයි. මේ කියන්න යෑම නිසා අඟ උස්සන්න යෑම නිසා අන්ධහැර පාණ්ඩ යෑම නිසා ඒක තියාගෙන මේක මඩ වෙච්ච ලාභයක් ඒක කාටවත් අඳහපාන. එයා සමාධිය එතෙන් આવොත් එයා තේරුම් ගනි. මම මේ පෙන්වන්න දැන සමාධිය නැති කෙනෙකුටනේ. අනේ ඒ විදිහට ඒක පාවිච්චි කරනවා නම් එයා සදිශ සමාධිය සදිශයි ප්‍රඥාවෙන් සදිශයි සීලෙන් සදිශයි මෙවැනි අය සේවිතබ්බම් බජිතබ්බම් පෛරුපාසිතබ්බම් කියන එකේ තව පොඩ්ඩක් මෙහාට එකක් තියෙනවා. දැනගතියි. මොකද්ද? එහෙම කට්ටිය අතර සමගිය පිණිස කටයුතු කරන්නේ. බණ භාවනා කරන්නන් අතර සමගිය කියලා කියන්නේ මේ සාමාන්‍ය පිස්සු පිටට්ටන්ගේ සමගිය නෙමෙයි මුළු ලෝකයේම සාධනීය ශක්තිය ගොනු කිරීමක් මේ දේශපාලන පක්ෂයක් හදනව නෙමෙයි අපි මේ ජනප්‍රිය වෙන්න හදනව නෙමෙයි භාවනා කරන්නන් අතර සමගිය නැති වුණොත් ඔක්කොම ඉවරයි සමග්ගානං තපෝසුකෝ නමුත් ඇයි එහෙම සමාන සදිස සීල සදිස සමාධි සමාධිනා ප්‍රඥා තියෙන කට්ටියගේ සමාධිය ගැන මේ සූත්‍රේ නැති කාරණාව මම ඉදිරිපත් කරන්නේ ඒක විභංගේ සඳහන් කරලා තියෙනවා මේ කාමභෝගී පුද්ගලයා ඉන්නවනේ අපි ඊවල් දොරවල් ඉඳගෙන අමතරම රාකෙමින් වැඩ කරන මනුස්සය ඒ මනුස්සයා සංසාරයට බැඳෙන්නේ රාගෙන් ඒක බුදුරජාණන් කියලා තිනවා දුකට හේතුව තණ්හාව නමුත් යම් කෙනෙක් ගිය ගියත් ඇරියානම් తాවකාලිකව ස්ථිරව. එයා තණ්හාව හැසුරුන හැටි දන්නවා. ඊගාට එයාට වැඩ කරන්නේ ද්වේෂය තමයි. ඒ දෙන්නේකට එක තැන ඉන්න බෑ. භාවනා කරන දෙන්නේකොට ඌ ඉඳගෙන ඉන්න හැටි හරිනේ කතා කරන හැටි හරිනේ දොස් දකින්නවා මේ ඔක්කොම නිසා වෙන්නේ. මොකද්ද? ඒ කිසිම කෙනෙකුට තව කෙනෙක් හුස්සන්නේ නැතුව යනවා. ඒ නිසා අපි සමාධි භාවනා කරන කෙනෙක් අතර භාවනා කරන මණ්ඩලයක දැනගන්න ඕනේ අපේ හැසිරීම මම උසස් වෙන්න පුළුවන් පහත් වෙන්න පුළුවන් මගේ හැසිරීම හැම වෙලාවෙම සමග්ගාණන් තපෝසුකෝ කියන මේ ඒ අයගේ සමාධිය කියලා කියන්නේ අපි තණ්හාවට දාසකම් නොකරන නිසා නැත්නම් අපි ඒකට යම් ප්‍රමාණයකට උත්තර දීපු නිසා ද්වේෂය තමයි වැඩ කරන්නේ ඒ භාවනා කරන දෙන්නේ එකිනෙකන විවේචනය කරන්න ගත්තොත් උගේ මයිලක් මයිලක් ගානේ දොස් කියනවා භවනා නොකරන ඕන දෙයකින් සමාව දෙනවා. මේකට කියන්නේ සුචරිතවාදී කියලා. මේකට කියන්නේ මූලධර්මවාදී කියලා. උග්‍රම සටන් තියෙන්නේ ආගන්න ආයකයන් අතර. උග්‍රම ලෝකේ සටන් තිබිලා තියෙන්නේ නිකාය අතර. ඒ ඔක්කොමලා මේ දේව පුත්‍රයෝ එහෙම නැත්නම් මේ පැවිද්දෝ එහෙම නැත්නම් මේ Brahmachari එහෙම නැත්නම් මොන ගුණ හරි කිව්වත් රුස්සන්නේ නැහැ. ඒ වගේම තමයි ඒක මේ විදිහට පොඩක් ගැඹුරට හිතන්න සතිය කියන එක වැඩෙන්න පටන් ගත්ත ගමන් තමන් තමන් ගැන සතිමත් වෙන්න පටන් ගත්ත ගමන් නුරුස්නා ගතිය අනිවාර්යයෙන්ම එක්කෙනවා සතිය නැත්තම් ආදරේ තෘෂ්ණාව කැමැත්ත තියෙනවා සතිය ආවා කියන්නේම අර ආදරේ වෙනුවට තෘෂ්ණා වෙනුවට ඒව පිළිබඳ නුරුස්නා ගතියක් වෙනවා. අන්තිමට ඒකයි පුද්ගලාරෝපණය කරනවා. මේ වස්තුව රාග ධනකයි, මේ පුද්ගල රාග ධනකයි, මේ ස්ථානේ රාග ධනකයි කියලා ඒවට රාගේ වෙනුවට වෛර කරන්න පටන් ගන්නවා. ඒ නිසා සතිය වැඩෙන හැම කෙනා තුළම වෙනදට වඩා ද්වේෂය වැඩි. නුරුස්නා ගති වැඩි. ඉතින් ඒක නිසා කියනවා පරණ බර කරත්තොල නිතරම එරඬු තෙල් ටිකක් අරගෙන යනවා. මොකද ජර්වර ගන්නකොට අර කඩයනේට එඬරු තෙල් ටිකක් දානවා අර ස්නේහණය කරන්න. ඒ නිසා භාවනා කරන කෙනා ළඟත් පොඩ්ඩක් ස්නේහණය පොඩ්ඩක් තියෙන්න ඕනේ මෛත්‍රිය. එහෙම නැත්තම් භාවනා කරන දෙන්නේ හැප්පෙන්න ගත්තොත් ගිනි විසිනවා. ඒක හොඳට කල්පනා කරන්න. විශේෂයෙන්ම පැවිද්දෝ හොඳට කල්පනා කරන්න ඕන දෙයක් අපි අතර ගැටෙන්න ලක්ෂිකුත් එකුත් කාරණා තියෙනවා. නමුත් ශාසනයක් වැඩෙන්නේ නැහැ. ශාසනයක් වැඩින්නේ නැහැ. මොකද අපිට මොනව දුන්නත් මොන ලාභ සත්කාර දුන්නත් අපිට ඇති වැඩක් නැහැ. මොකද කතරලා ඇවිල්ලා තියෙන්නේ. අපි බලන්නේ සීලය. අපි බලන්නේ සමාධිය. අපි බලන්නේ ප්‍රඥාව. ඒකෙන් පොඩ්ඩක් හරි ඉහළ පහළ වෙච්ච ගමන් පිහින්ද බලා ඉඳ හිතෙනවා. වහකණ්ඩ හිතෙනවා. වහ දෙන්න හිතෙනවා. වැදගත් ස්වාමීන් වහන්සේලා බරගානක් නැතිලා තියෙන වහදීලා. පසුගිය අවුරුදු 20 30 මම හොඳට පරීක්ෂා කරනවා මේ ගුණවන්ත සිල්වන්ත ස්වාමීන් වහන්සේලාට මොකද වෙන්නේ? අපවත් වෙන හැටි හොයන්න නැහැ. අතුරුදන් වෙලා. මේ ළඟම ඉන්න කෙනෙක් තමයි පීය බතලා තියෙන්නේ. ඉසි මිනිසුන්ට කියන්න විදියක් නැහැ. ඔන්න කතෝලික මනසක් ඇවිල්ලා පීය බැස්සුවා නම් නඩුවක් කියයි. මුස්ලිම් මනසක් ඇවිල්ලා පීය බැස්සුවා නම් නඩුවක් කියයි. මේ ළඟම ඉන්න කෙනෙක් දීලා තියෙනවා. මුලින් සමතක තියන්නේ සදිස පුද්ගලයන් අතර ඉන්නකොට විශේෂම සීල සමාධි ප්‍රඥාවට පස්සේ අපි බලන්නේ ලෝකේ දිහා සතියෙන් නම් අපි බලන්නේ ලෝකේ දිහා සීල සමාධි ප්‍රඥාන අපේ manussකම කොහෙන්දෝ අතුරුදහන් වෙන්න බලන. ඒක හොඳට මතක තියාගන්න. දෙක ස්වයං විවේචනය වැඩි වෙනවා. මම මේ වගේ කෙනෙක් මෙහෙම කරන්නේ කොහොඳ නෑ නේද කියලා තමන්ගේ පුංචි දෙයකටත් තමන් සමාව දෙන්නේ නෑ. ඉතින් මේ මනුස්සයා ඉන්නේ නිකන් කටුකොහලක. එමන්සේ ඉන්නේ දූවිලි පාරක කටුවත්තක් ඇදගෙන යනවා වගේ Taman ගැන නිතරම දෙදකින් වගකගේ කාලකන්ණියේ කියාගෙන ඉන්නේ. මේක සතිය වැඩි බවට හොඳ ලකුණක්. මම මොකද කිව්වේ? මේක සතිය වැඩි බවට හොඳ ලකුණක්. අනිත් එක අනුන්ගේ වැරද්දක් කිසිසේත්ම සමාව දෙන්නේ නැහැ. අනුන්ගේ දොස් දකින්න ගතිය තියෙන. මේකත් සතිය වැඩි බවට හොඳ ලකුණක්. අනිත් එක සියල්ල අකුරට සිටවිය යුතුයි කියලා එයා චිත්‍ර රූපයක් පවගන්නවා. භාවනා කරනකොට කවුරුත් කහින්න හොඳ නැහැ. බෑ කහින්න බෑ. පහනගෙන කවුරක්වත් හයියෙන් දොර වහන්න හොඳ නැහැ. ඇයි මේකට ඉන්න ඔක්කොමලා සිල්ලමදන් වෙලා තියෙන්නේ? <clears throat> ඉතින් හිතෙන් කුඩුවරෙන් බයින. ගෙදර ඉඳද්දී <clears throat> කම්මලේ බල්ලට එන ගැවුවට ගාණක් නැහැ වගේ කොච්චර එන ගැව්වත් තඹේක ගාණක් නැහැ. භාවනා කරන්න ගිය ගමන් අම්මද බෝල කැස්සත් තමයි. නතුරු එක්ක ආවත් තමයි. හුස්මක් ගත්තත් තමයි. මොන දෙයක් කර උසන්නේ. ඒ නිසා අපි අනුන්ගේ දොස් දකින්න ගතියත් වැඩි වෙන එක සතිය දියුණුවක් කියලා ගන්න. හරියට දේවල් අකුරටම වෙන්න ඕන කියන ගතිය භාවනා කරන්න අතර අපේක්ෂාව වැඩි. ඒ නිසා මොනවා හරි අංජබජල් වුණාට පස්සේ අවුල් පාස වුණාට පස්සේ බලතැකේ ඇත්තටම උඩ සමාධිය සතියෙන් ප්‍රෝජනක් වෙලා තියෙනවා නැත්තම් සතිය කඩුව කිලෝපේකා වගේ එහාට හරින්නත් බෑ මෙහාට හරින්නත් බෑ අමාරු වැටෙනවා මොකද මේ සතිය වැඩි කියලා. අනේ බුදුහාමුදුරුවෝ කොහොම වැරද්දක් කරයිද අපට? නමුත් මෙතන වංචනික ධර්මයක් වැඩ කරනවා. සත්‍ය වැඩ කරන්න වැඩ කරන්න නුරුස්නා ගතිය වැඩි වෙනවා, තමන්ගේ දොස් දකින්න ගතිය වැඩි වෙනවා, අනුන්ගේ දොස් දකින්න ගතිය වැඩි වෙනවා. සියල්ල හපතට අකුරට සිද්ධ වෙන්න ඕනෑ කියන ගතියක් එන්න පටන් ගන්නවා. ඒක දැනගන්න මේ බබෙක් හම්බෙන්න යනකොට අම්මලාට දොළ දුකක් කියලා එකක් එනවනේ. මට නම් ළමයි හම්බෙලා නෑ. හැබැයි මම අපේ අක්කලාට හම්බෙලා තියෙනවා. ඉතින් ඒකකොට වෙනද විදිහට කන්න බෑ. වෙනද විදිහට කලේ උකුලේ තියන්න බෑ. බරෝළුවේ තියන්න බෑ. ඒකට ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේ දොළ දුක කියලා කියන්නේ ඥානන්ද ස්වාමීන් කියනවා දුක් දෙකක් තියෙනවා. Tamange ශරීරේ ගොඩාක් මේ පෝෂණ පදාර්ථ වැඩෙන භ්‍රූණ පෝෂයට යනවා. බොක්කට යනවා. බොක්කේ ඉන්න එක චූකරණේව කක්ක කරනවා ඔක්කොම Tamange ලෙවල්ට ඉන්නේ. ඒතකොට දෙපැත්තේ අමාරුයි. ඒකට ගැප් ගත්තට පස්සේ සාමාන්‍ය තරුණියකගේ තියෙන ලකුණු වෙන්නේ නැහැ ගැප් බවකදී. ඒ වගේ තමයි භාවනා ගැප් ගත්ත ගමන් වක්කාර ගති පහල කරනවා. ඒක ලුණු දෙහි කන්න හිතෙනවා. ඉතින් ගොඩක් දේවල් තියෙනවානේ බඩදරුවම්මලාට. අනිත් වගේ බුදුහාමුදුරුවෝ මේකට කිරිමවුරුපත් කරලා තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ බඩදරුවම්ම වෛශ්‍යාවක් එක්ක කතා කරන්න යන නරකයි. බඳපුවලත් අම්ම කෙනෙක් එක්ක කතා කරන්න තමයි කිරියම්ම කෙනෙක් එක්ක කතා කරලා කියනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා හරි හරි. ඉතින් ඒ අම්මා දන්නවා දැන් මමත් අතක් අටක් වදලා තියෙන්නේ. මට උපස්ථාන කරන්න දන්නවා. දන්නේ නැති අම්ම කෙනෙක් ගාඩ කිව්වොත් මොකද වෙන්නේ? එන්නේ ඒ නිසා යාට උදව් කරන්න ඕන කියලා තියෙන ඒක පන්නපු කෙනෙකුට යාට කියන්නේ නෝ භාවනා කරනකොට ඕම තමයි නුරුස්නා ගතිය එනවා භාවනා කරනවා තමයි ස්වං විවේචනය එනවා භාවනා කරන ඕම තමයි ගුරුවරයෙක් පාව වැඩි පේනවා මේ සියල්ල එයි මේට වැඩි සංවිධානය කරන්න බැරි කියලා හිතනවා ඕක මිනිස්සුયો සතිය වැඩිනේ කියලා ලකුණක් ඔය ගැප් ගැනදී ওই දොළ දුක ඇවිල්ලා තියෙන්නේ. ඕකත් එක දිගට ඵලයන් ওই තණ්හාවේ ලකුණක් නෙමෙයි තණ්හාව නැතිවීමේ ලකුණක් කියලා ඒ සමාන සාධිෂ සීල සමාධි ප්‍රඥා ඇති කිනාගාවට ගියාම භාවනා නොකරන පුද්ගලයන් අතර කතා කරන නොකිරෙන විශාල මාතෘකා එන්න පටන් ගන්නවා. එහෙට පටන් ගන්නවා. ශාසනයක තියෙන ගැඹුර අපි කියනවා ගෑනුන්ගේ තියෙන ගෑනු රහස් කියලා જાතියක් තියෙනවා. ඒක කතා කරන්නේ ගෑනු අතර විතරයි පිරිමින් ඇහෙන්න දෙන්නේ. අපි අම්මා නිතරම බයින උඹ බලයන් යන්නේ ඔය ගෑනු කතා උඹලට ඕනේ නැහැ කියලා අපිට බැනලා එළවනවා. යෝගී භාවනා කරන අතර දිනවා දුස්සීලෝ එක කතා කරන්න යන්නේ. කතා කරන්නේ භාවනා කරන කෙනෙක් විතරයි හැරෙන තාලින්ග දර ගන්නවා. මම භාවනා කරන්නේ සෝබනේටද? මම භාවනා කරන්නේ බාධායෙන් බද්දෙන් නිදහසෙන්නද? එනතේ ඇත්තටම දුක නැති කරන්නද කියලා එහෙම හැරුණට පස්සේ මංස මොන જાතික වුණත් පුදුමාකාර සහෝදර සම්බන්ධකමක් එනවා. මේ බුරුමේ පඬිස්සාංශ කියන්නේ අපි ධර්ම ඥාතියින් බවට පත් වුණාට පස්සේ අපේ රුධිරේ ගලන්නේ අප්‍රමාද රුධිරේ පමණයි. අප්‍රමාද රුධිරේ ගමන් කරන ඔක්කොම එකම පවුලයි. ඒක ධර්ම පවුලක්. ඒක ශාසනයක්. එයා ශාසනේ පිටලා තියෙන යාගේ වැරද්ද ඔක්කොම මම වග කියන්න ඕනේ. ඒකට මම අත දාන්න ඕනේ. ඒ නිසා අපිට බය නැතුව කියලා කියන්න පුළුවන්. මම සත්‍ය වඩන්න ඉස්සලා මේවා තිබුණේ දැන් මේ මේ මේ ප්‍රශ්න තියෙනවා. ඒකට බඩදරුවම වෙනකොට අනික් කට්ටිය කියන ඕකෝම තමයි. ඔය පළවෙනි බබාර දෙවෙනි බබට ඕමයි තුන හතර වෙනකොට ඕක ගණන් ගන්න. ඔක තේරෙනවා. අනිත් වගේ මුලදී හම්බ වෙන මේ මේ මේ පෝෂණය ලැබෙන්නේ සදිස සීල සමාධි ප්‍රඥා තියන විතරයි. මේ තියේදී බුදුහාමුදුරුව අපිට ඇති කරපු මේ ශාසනයේ තියෙන තෙද තමයි මේ තියේදී තමන් ගරුකත්වා සක්කත්තා ගරුකත්වා වජිතබ්බන් සේවිතබ්බන් පෛරුපාසන්තබ්බන් කියන තවත් જાතියක් පේන්න පටන් ගන්නවා බ්‍රහ්මගොල්ල වගේ වෙලාවට. දේවගොල්ල වගේ පැත්තක් පේන්න පටන් ගන්නවා මේ සදිස සීල සමාධි ප්‍රඥාය හැසිරෙනකොට පේනවා මේ ලෝකේ අපිට හිතා ගන්න බැරි අදිමාත්‍ර වශයෙන් සිල් ලකින පිරිසක් ඉන්නවා. අදිමාත්‍ර වශයෙන් සමාධි කියන පිරිසක් ඉන්නවා. අධිමාත්‍ර වශයෙන් ප්‍රඥා තියෙන පිරිසක් ඉන්නවා. ඒ මිනිස්සු කොහෙන් මේ දැනුම ලැබුවද දන්නේ කොහෙන් මේ ගෙන්දගම් පොළවේ දිනගත්තත් භාවනා කරනවා. කුඩි ගහහැර ගියත් භාවනා කරනවා. සැලෙ සැලෙන්නේ නැහැ. ඒකන සීලය පිළිබඳව අnder පාල වැඩ කරන්න පුළුවන්. එතකොට පේනවා මේගොල්ලෝ ගරුකත්ව සක්කත්ව සකස් කරලා කරන්නේ ඒගොල්ලන්ගෙන් පෛරුකාසනේ බලාපොරොත්තු වෙන්න එපා. මොකද ඒගොල්ලෝ බොහොම උසස් මට්ටමනේ තමන් ඊයතන්ට දරදී ඇදලා බැලමෙහකම් කරලා ගරු කරලා සත්කාර කරලා ඇසුරු කරන්න කියනවා. එතකොට තමන්ගේ අංග සම්පූර්ණ වෙච්ච නැති සීල අපි ඉස්සරනම් හිතන්නේ බොහෝ දුසීලයන් අතර මමත් සිල්වතෙක් කියලා. ආරයත් එක වරණ පේනවා. අපි ඇඹිටිල්ලේ තරම් කූඹියේ තරම් අපිට සීලේ නැහැ. ඊයත් මේක අඳහර පාගන කරනවානේ. ඒකෝර තමයි අර සීලේ හදාගත්ත සීලේ තවත් පිටිලයි තිරලා යන්න පටන් ගන්නවා. මුලදි මුලදි අපිට අමාරුයි සතෙක් නොමර ඉන්න එක. මුලින් මුලින් අමාරුයි වස්තු වටනා දෙයක් දක්වම හොරකම් කරන්න නැතුව ඉන්න එක. මුලින් මුලින් අමාරුයි ස්ත්‍රියට පුරුෂයෙක් දකින්නකොට. පුරුෂයෙකුට ස්ත්‍රියවක් දකින්නකොට කාම හැඟීම් බඳු කරනවා. බොරුව කියලා මෙහි සත්‍යන වචන මේ කතා නොකර ඉන්න එක අමාරුයි. නමුත් යම් කිසි මට්ටමකට ගියාට පස්සේ පේනවා සතෙක් මරණ එකක් හිතන්නත් අමාරුයි. හොරකමක් කරන එක පිළිබඳව අනේ මේ මනුස්සයා කොහොම කරනවද මන් දන්නේ. හොරකම් කරන මනුස්සයා හිතා ගන්නවත් බෑ. කාමීත්‍යාචාරය නෙමෙයි ඊවට ආරස්සා සංවිධාන පිටට හිතෙනවා. කවටද කතා කරන්න ගියාම වචන ගන්න මනින්න හිතෙනවා. ඒ මට්ටමකට වඩා දැනටමත් ඒව පිළිහිටපු ගුණෝතුන් සිල්ලුතුන් ඉන්න මේ ධර්මී තලයක අපි ජීවත් වෙනකොට අපිට එනවා අපි අපි මේ පුංචි ඉඩමක් නෙමෙයි අල්ලගෙන තියෙන්නේ. මේටදී කොච්චරක් සීලේ ගුණවතුන් සල්ල ඇති කරගත්ත කරුකටේසු සකස්කට ඇසුරු කළ යුතු ගුරුතුමන් දකින්නේ එවන තැන් ඒ සුවිශේෂී පුද්ගලයන් දකින්නේ අර සදිස පුද්ගලයන් අතර පූර්ණ සමාජිකත්වය ලබන්න අපි මෙතෙක් කල් කෙරුවේ මොකද්ද? ලාභයට සත්කාරයට සම්මාන සිලෝකෙට අලියන් අතර සමාජිකත්වය වෙනකොට බල්ලන් අතර බලුපන්තික රජ වෙන්න උත්සාහ කරා. ඉතින් බල්ලොත් එක පුදියා ගත්තොත් මැක්කොත් එක පුදියා හැරෙන්න වෙනවා. නිසා බලු කතා පැත්තක තියලා අපි අමාරුවෙන් හරි කමන්නේ යාලිපන්තියේ සමාජිකත්වය ලැබුවොත් වෙන එක ඇතුලේ සද්දන්ත කුලයේ ඇතු ඉන්නවා. ඒ ඇත්ත දකින්න බෑ බල්ලොත් එක්ක ඉඳලා. එනිසා ක්‍රමයෙන් ක්‍රමයෙන් හැදෙනකොට සිල්ලුතු නැතේ කියලා ප්‍රශ්නයක් ලෝකේ ඉන්නේ නැහැ. තමන්ට කලොම් ප්‍රමාණයෙන් පරිතද කරගත්ත ගමන තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් මේ සතිය පිහිටවපු ගමන තමන්න පුළුවන් තරම් නිහතමානීව ආධුනික මනසක් ඇති කරගෙන ආධිකම්මික විපස්සකයක් වගේ හැම වෙලාවෙම කටයුතු කරනකොට අසීමිත වර්ධනයක් ඇවිල්ලා පේනවා අංග සම්පූර්ණ භාවයට නැති වුණාට අපිට හිතා ගන්න බැරි අතිමාත්‍ර සිල් තියෙන අතිමාත්‍ර සමාධිය තියෙන අතිමාත්‍ර ප්‍රඥාව තියෙන පුද්ගලයෝ මේ තරුමැද හඳ බබලන්නාසය වගේ හඳ ඉරුමැද හඳ සඳ බැඳ ඉර බබලන්නා වගේ පුදුමාකාර තෙදවත් පුද්ගලිනා මෙතෙක් කල්ලි යතු ඉන්නා පැත්තක්වත් තේරෙන්නේ නැහැ. ඒ මොකද අපි අසුරු කරලා තියෙන්නේ ඒටදී බොහෝම පහත් අදම පුද්ගලයෝ. ඒකෙන් අයින් වෙලා මෙතන ගිය ගමන් අපිට පේන්න පටන් ගන්නවා තිබුණාට පෙනුන්නේ නැත්තේ බලමු නැති නිසා. ගුණෝතුන් සිල්ලතුන් නැති ලෝකයක් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට හිත තෙදවත් වෙලා පිරීලා පිරිච්ච සම්පත්‍ති කරගතියට ආවට පස්සේ පේනවා මේ ශාසනය සරුවච්චන් වහන්සේ ඉන්න කාලේ දඹදිව සරත්නෝර තිබිච්ච එක ඒ විදිහටම අද කිසිම පිරිහිලක් වෙලා අපිට සරුවච්චන් වහන්සේ එක ඉන්නා වගේම වටිනාකමක් තේරෙනවා තේරෙනවා ಗುಣ වසංගාගෙන ජීවත් වෙන මහා සද්දන්ත පුරුෂයෝ ඉන්නවා. ඒගොල්ලෝ හන්දියක් හන්දියක් ගන්න ගිහලා බණ කී කැවිදින්න යන්නේ නැහැ. ඒගොල්ලෝ ගාවට අපිට යන්න පුළුවන් වෙන්නේ අන්න අතනයි නිධානය තියෙන කියලා තේරෙන්න අපි සුදුසුකම් ටික ඇති කරගන්න. සුදුසුකම් ටික ඇති කරපු ගමන් ਸਰවචනංශ කියනවා තමන්ගේ සීලෙ පිරෙන්න පටන් ගන්න. අඩුපාඩුකම් එහෙම වෙච්චේව පිරෙන්න පටන් අර ගන්නවා. මොකද පේනවා මේ පුද්ගලයා අපිත් එක්ක වන්න කොච්චර උසස් මට්ටමක මේක රකින්නවද? මෙතෙක් කල නම් අපි හිතන්නේ අපිත් කරන්නේ ලොකු සීල ආරක්ෂාවක් කියලා. මේක මොකද්ද මේකත් එක්ක බලනකොට කියලා ඒ ගුණවතුන් සීලවතුන් දකින්නකොට සීලේ පරිපූර්ණ කාර්ය වෙනවා. පරිපූර්ණ සීලඛණ්ඩං තත්ත තත්ත පඤ්ඤාය. සීලය සම්පූර්ණ කිරීම සඳහාමයි ප්‍රඥාව යොදවන්නේ. එච්චර වෙන්න මොකක්වත් නැහැ. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ සීල ප්‍රඥා කියන ධර්ම දෙක තමයි ලෝකේ අග්ගමක්ඛායති. ලෝකේ අග්‍රම ධර්ම දෙක සිල්වතෙකුට විතරයි ප්‍රඥාව තියෙන්නේ. ප්‍රඥාවන්තයෙකුට විතරයි සීල කියන්න සීල නැති කාට ප්‍රඥාවක් නැහැ. ප්‍රඥා නැති කාට සීලයක් නැහැ. සීලවන්තස්ස පඤ්ඤා පඤ්ඤාවත්තස්ස සීලං නත්ති සීලා නත්ති පඤ්ඤා නත්ති පඤ්ඤා නත්ති සීල. අපි ඔතෙක්කල් හිතුවේ සීල් ලකින්නේ නෝන්ජලෙයි කියලා. අපි ඔච්චරකල් හිතුවේ සීල් ලකින්නේ බය අදුකමට කියලා. මේ නැති බැරිකමට කියලා. නමුත් සර්වඥාන්සේ වර්ණ කිල කොහොමද සීල තියෙනවනම් ඒ තමයි ප්‍රඥාව තියෙන්නේ. ප්‍රඥාව තියෙනවා එතන තමයි සීල තියෙන්නේ. ඒක දීඝනිකායේ සූත්‍රවල ਸਰවඥාන්සේ බොහොම ලස්සනට ගිනහැර දක්වලා තියෙනවා. ඒ නිසා අත්ත නැහැර එකට හිතෙන ධර්ම දෙක තමයි සීලය සහ ප්‍රඥාව කියන දෙක. සමාධිය ගැන ඉච්චරම ප්‍රශ්නයක් නෑ. සීල සීල ප්‍රඥා තියෙනවා සමාධිය උනලා හදා ගන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ සම්පූර්ණ ඥාණය ඊට පස්සේ යොදවන්නේ මේ මනුස්ස ලෝකේ හීලා වෙච්ච මිනිහෙක් වයන්. හැදිච්ච මිනිහෙක් වයන්. සදාචාර සම්පන්න මිනිහෙක් වයන්. මහාත්ම ගතිය මිනිහෙක් වයන්. ඕනේ තරම් ඉඳ තියෙනවා. ඕනේ තරම් ඉඳ තිනවා කාටවත් ඒ පාර යනම කෙනෙකුට හුලඟකින්වත් බාධාවක් නැහැ. මොකද මෙතෙක් කල් අපි ප්‍රඥා වේදෝ යැවි ලාභයට සත්කාරයට සම්මාන සිලෝකයට ආර්ථික ලාභයට දේශපාලන ලාභයට සමාජික ලාභයට. එතකොට පේනවා වසුරු පිටක් තරම්වත් ගන්න දෙයක් නැහැ. මොකද ඒකෙන් කරන්නේම අපි දුස්සීලෙන් මැදට ඇදලා දානවා. ඒකෙන් කරන්නේම අපි සුසිල්ලතුන් අතර යන්න තියෙන ඉඩ අපිට නැති කරනවා. මේ මේ මේ කුණු කන්දලයක් හින්දා. ඒ අනිත් පැත්තට ගිහිල්ලා මේ වගේ තියෙද්දිත් මෙවැනි ලෝකයකත් එවැනි ගුණෝතුන් සිල්ලුතුන් දකින්නකොට හිතෙනවා අපි කණාමැදිරියෝ අපිට කොච්චර තව දිනු කරන්න පුළුවන්ද කියලා ඒ සීලය පරිපූර්ණ කිරීම සඳහා එතන එතන ප්‍රඥාව පාවිච්චි කරනකොට තේරෙනවා අපි මෙතෙක්කල් ප්‍රඥාව පාවිච්චි කරේ හොරෙන් ශිල්පත කරන්න. දවල් මිගෙල් රෑදානියේ අපි ලස්සනට සුදු ඇඳගෙන hina වෙලා බොමඩුවක් මැද භාවනා කර කර ඉන්නවා. හැබැයි යටි හිතේ තියෙන්නේ මොකක් හරි තුප්පහී ආසාවක්. මොනවාරි කුප්ප ආශාවක්. ඉතින් ඒක වසංගන හිටියොත් සිල්වන්තයි කියලා අපි හිතනවා. නමුත් මතක තියාගන්න මේ ලෝකේ ඉව පේන ගුණවතුන් සිල්වතුන් ඉන්න. උන්දලා ඉදිරියට අපි හෙළුවේ. එimhe අනුන්ට මම අපාන ඇත්තන්ගේ වැඩ මේ ප්‍රඥා චක්ෂුසේ ඇති සිල්වතුන් ඉදිරියට බලනකොට අපි හෙළුවෙන් ඉන්නවා වගේ. ඊට පස්සේ අපිට තමයි ඇත්තන්ගේ පාදෝණය කරන්න හරි පාදෝ විලක්ෂෙමින් හරි අපි අතන සක්කාර කරන්න හරි ගරුකාර කරන්න හරි අපි දැනගන්න ඕනේ අපිටත් එතින් යන්න පුළුවන්. දැන් අඩුපාඩුකම් තියෙන නිසා කියන දේ කරපං කරන දේ කියපං විනිවිද වෙන්න වැඩ කරපං එතකොට අපිට අනිවාර්යයෙන්ම ධර්මයේ ඒ සරල සාධාරණකම් පේනවා ਸਰවචන්සේ සඳහන් කරලා තියෙන්නේ තථාගතප්ප වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ මහණේ තරුවචන් වහන්සේ දේශනා කළ ධර්ම විනය දෙක විවෘත කරන්න කරන්න බබලනවා. හංගන්න බෑ. හංගපු ගමන් කුණු වෙනවා. ඕනේ පවක් ඕනේ වැරද්දක් ගුණෝතක ඉදිරියට කියලා කියන්න පුළුවන් නම් ඊට පස්සේ ඒ පවට ඉන්න බෑ ඒක. හැබැයි කියන්න ඕනේ වසන් ගන්න නෙවෙයි ගුණෝතය ඉදිරියට අපිට වසන් ගන්න බෑ. කියනකොටම හෙලි කිරීමෙන්ම ආවි කතායිස පාසෝති හෙලි කරනකොටම පහසුවක් උඹට දැනෙනවා මට කියන්න ගුණවතෙක් ලෝකේ ඉන්නවා. වසන් ගන්න ඕනේ ඉන්න හරියක් ඕනේ අද මේව නෙවෙයි. ගුණවතේ කින ගුණවතේ ලාගෙන කියලා වැඳලා සමා වෙන්න මම ඔබතුමාට අදාළ කතාවක් නෙමෙයි කියන්න හදන්නේ. මට වෙන්න මෙහෙම හිතවද දෙන කතාවක් තියෙනවා. මට හිතෙනවා මේක හෙලිදරව්වේ මේක අඩුවේ කියලා කියලා කියා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒකෙම ඔක්කොම ඉවරයි. ඇත්තටම කියන්න වරණගෙනකොට ප්‍රශ්නෙට උත්තරය ඇවිල්ලා ඉවරයි. එයාගෙන් උත්තර එන්න ඕනේ නැහැ. ওই සයිකෝതെරපි වල තියෙන්නේ ඔච්චරයි. ඒ වැරද්ද වෙච්ච එකන අඩුපාඩු වෙච්ච එකන දොඩමලු කරනවා. කතා කරනවා. එයා ප්‍රශ්නේ කතා කරනකොට උත්තරේ තමයි. හේලි කරන පමණින්ම ප්‍රශ්නේ කරන්නේ. ඒක හරියට අයින්ස්ටයින් තුමා කිව්වේ මොකද්ද? ගණන් පත්‍රය දුන්නා පස්සේ ගාණ තේරුම් ගත්තා නම් උත්තරය ඒකේ තියෙනවා. ආයෙක ඊට පස්සේ ගණන් හදන එක ප්‍රශ්න පත්‍රේ ලකුණු කරන මිනිහට දැනගන්නයි ගාණ හදන්නේ. ගාණ තේරුම් ගත්තා නම් උත්තරේ තමයි. අපි දැන් හිතනවා නෑ නෑ මම ගාන තීරු ගන්න වෙනකොට මේ අල්ලපුක දෙයක්න ලව්ව තීරු ගන්න ගන්න ඕනේ. මෛත්‍රී බුදුහමරකම් ඉන්න ඕනේ. ගුණෝතුන් සීලතුන් ඉන්නවා අපි ගාන කියවන්න කැමති නෑ. යා කවුද ලව්ව කරවන්න? පෙරකතුරු ලව්ව කරවන්න නෑ. අපි තියෙන ගුණ නැත්නම් නොගුණ කියන්නකෝ. ඒ නොගුණ හරියට වර්ණගා ගන්න පුළුවන් නම් කල්යාණ මිත්‍රෙක් ඉදිරි පිට. නැත්නම් කන්නඩියක් ඉස්සරහට යන්නකෝ. ඒත් ඇති. හරියට වෙච්ච දේ කියන්න කාරණා එළිචොවන් නැති වෙලා. එතන බුදුන් ඉන්නවා. එතන සද්ධර්මයේ තියෙනවා. එතන සංඝයා ඉන්නවා. එතන සීලය තියෙනවා. එනිසා මේ මට්ටම පැන්නට පස්සේ යම් ප්‍රමාණයකට මේ සීල සමාධි ප්‍රඥා පිළිබඳව ඇදහිල්ලක් කාටවත් තම සෝවන් වෙලා නැහැ. අවික්කප්පසාදේ පහළ වෙලා නැහැ. හැබැයි මේ සීල සමාධි ප්‍රඥා තුනට දවල් මිගිල් රෑ දානියල් කරන්න යන්න එපා. එහෙමනම් ඉතින් පීයක් අරකට යන ගන්න එක හොඳයි. පැන්ඩෝල් පැන්ඩෝල්නේ පොලිඩෝල් බොන එක හොඳයි. ඒක 33000 නෙමෙයි 166000 කරන්ට් එකත් එක්ක දෙල්ලම. මේ අවංකව වැඩ කරචු කරන්න ගියාම අපිට ධර්මයේ ධර්මයේ තියෙන සියලු සරණ ලැබෙනවා. ඒ නිසා කාටවත් කියන්න බෑ අද මේ ඇසුරු කරන්න කෙනෙක් නැතය. එහෙම නැත්නම් ආදර්ශ චරිත නැtei කිය. ඒකට හේතුව බලන්න නැතිකම. ඒකට හේතුව ඒ ඇසුරු නොකළ යුතු, භජනය නොකළ යුතු, පෛරුපාසනෙ නොකළ යුතු අසත්පුරුෂයන්ට දොර ඇරලා තියෙන ගතිය. ඒක තියෙන තාක්කල් ඒ ඒ බීමේ සත්පුරුෂයෙක් අඩිය තියන්නේ. ඒ නිසා ඉස්සල්ලාම චිත්තසංතානෙ පිරිසුදු වෙන්න අරින්න අසේවනාච බාලාණං පණ්ඩිතාණං ච සේවනා. ඒව නැත්නම් අනිත් පැත්තෙන් කියන්නේ සියලු ලෝකේ දෙන උසස්ම කුසලයේ ගැන සබ්බ භාවස්සා කරණං කුසලස්ස උපසම්පදා. ප්‍රධානම කටයුත්ත තමයි පවුන කර සිටීම. එතකොට කුසල් කරන්න අසීමිත ඉඩක් ලැබෙනවා. දැන් මොකද අපිට වෙලා තියෙන්නේ? අපි මේ নানা ආකාර කුසල් කරන්න පෙළ ගැහිලා ශ්‍රොත බැඳගෙන නටනවා. ඒ කුසලයේ කර ගන්න බැරි නෝ මේ කුසලයේ කර ගන්න බැරි නෝ කියනට හැම පිංකම පිටිපස්සෙම ගොංකමක් කරනවා. නමුත් යමක් නොකර ඉන්න උත්සාහ කරපුවාම ඉබේම පිරිසුදුකම ලැබෙනවා. එතකොට හුඟා කොයිට වැඩිය ඔය හැම කෙනෙක්ම හිතනට වැඩිය විශාල ආදි කුසල් වලට පුදුමාකාර අවස්ථාවක් ලැබෙනවා. ඒ හේතුව අපි හරියට ධර්මෙ පොට පිටපොට අරින්නතෝ කරගෙන යන නිසා. එනිසා මේ දේශන ධර්මචන් දේශනාව මෙච්චර සමාජලාට ඉතලා සරලයි කියලා. සරල නෑ මොකද ලෝකේ කියන්නේ සංකීර්ණ දෙයක් නිසායි කියලා. ඒ නිසා අපිට ලෝකේ හදන්න නම් බැරි වෙයි. හදන්න උත්සාහ කරන්නත් එපා ඒක අන්ධහැරයක්. නමුත් Taman හැදෙන එකට අපි මේ ධම්මජීව ඉපදුනේ නෑ කියලා, ਸਰවඥාන්සේ දැක්කේ නෑ කියලා කිසිම බාධාවක් නෑ. සද්ධර්මයේ තියෙනවා. සද්ධර්මයේ පණ පොවන්න දන්නවා නම් සද්ධර්ම විශ්ින් අපේ අපිට ආරක්ෂාව සලසලා දෙනවා. එහෙම නැත්නම් අපිට නානා ප්‍රකාර අරසවල් ඕන වෙයි. ඒ නිසා සේවනය කළ යුතු සේවනය නොකළ යුතු ධර්ම දන්නේ නැත්නම් ඒක හරියට කෑම නිසා කෑම ප්‍රමාණය වැඩි කරගෙන අනවශ්‍ය වුණාට ඒක පෝෂණ පදාර්ථ අරගෙන ශරීරයේ කෑමෙන් ලෙඩ හදා ගන්නවා වගේ වැඩක් තමයි අපිට වෙලා තියෙන්නේ. කෑම තියෙන ලෙඩ හදා ගන්න නෙවෙයි. ඒක හදන්න ඕනේ කුරාණංච වේදරණ පටියං කාමේ නවංච වේදරණ උපාදේශාම කෑම පාවිච්චි කරන තිබුණු බඩගින්න නැති කරන්නත් අලුතෙන් කෑමත රෝගයක් ඇති නොවෙන්න. ඒ නිසා කෑම අපි ආශ්‍රය කරන අද කොච්චර ලෝකේ දුර්ලභද දුෂ්කරද දුර්වලද කියලා බලනවා නම් අද තියෙන ගොඩාක් රෝග කෑම වැඩිකම නිසා තියෙන රෝග. ඒ මන්දිවට 140ක් විතර ඛණ්ඩ නැතුව වැරනවා. ඒ නිසා තියෙන එක දෙකොණෙන්ම කවනවා. නැති එකට උලා කණ්ඩවත් නැහැ. ඒකමයි තියෙන ගුණ ධර්මවලත් ගුණ ධර්මවල කිසිම අඩුපාඩුවක් පේන්නේ ඒ බලන කණ්ණාඩිය අපි ළඟ නැහැ. ඒ චීන කණ්ණාඩිය නෑ. ඒ මොකද හේතුව අපි ඇස් මුවා වෙලා තියෙන්නේ භජනේ නොකල යුතු, සේවනේ නොකල යුතු, ඇසුරු නොකල යුතු අසත්පුරුෂ ආශ්‍රය එක නිකන් හුදු පුද්ගලයෙකුට දාන්න යන්න එපා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන හැම දෙයකදීම Taman ඇසුරු කළ යුත්තේ මේකයි ඇසුරු නොකළ යුත්තේ මේකයි කියලා දන්නේ නැත්නම් ඒ මනසයා කාපිරිය ඇටෝම් ගෙදර ගියා වගේ තමයි. කාපිරිය ඇටෝම් ගෙදර ගියාම මුළු මේසෙම කනවා. ඊට පස්සේ ඉතින් තියෙන රෝග ඔක්කොම වැඩි වෙනවා. ඒක මම ගිය පාරකේදීත් කිව්වේ මේ ඒ සන්ත රජුරෝ ඒ දරුව දෙන්න දන් දීලා ජාලියරු වහන්සේ කතා කළා කිව්වලු මේ මම උඹලා දෙන්න නැවක් කරගෙන සංසාරයෙන් ගොඩ වෙන්න මං මේ උඹලා දෙන්න දන් දෙනවා. දරුවා දන් දීපු වෙනුවෙන් ඒ නිසා උඹලා දෙන්න නිදහස් කරන්න කවුරු හරි ආවොත් එයාට ලංසුවක් තියපන්. උඹලා දෙන්නගේ බරට රත්තරන් දෙන්න පුළුවන් කෙනෙකුට විතරයි උඹලා නිදහස් කරන්න පුළුවන් වෙන්නේ. පිස්සුකට පිටහටකට නිදහස් කරන්න බෑ. උඹට නිදහස් කරන්න පුළුවන් වෙන්නේ ඒ වගේ ගුණවන්ත සිල්වන්ත ශක්තිවන්තයෙකුට විතරයි. මොකද මුන් කුමාර කුමාර පැටව. කුමාර කුමරියෝ. ඉතින් පස්සේ මේ ජීවිතේ මේ දෙන්නත් අදගෙන සාග මහරජුරුවන්ගේ දේශ සීමාවට ගියාට පස්සේ මිනිස්සු දැක්කා. ඊටාම සුකුමාර දරුවෝ දෙන්නේ කරේ කොරසැටි මිනිස්සෙක් ඇදගෙන බැඳගෙන යනවා රජුරණ පණිවිඩය කියනවා. රජුරු ගිලක රජුරු වහාම කැඳවන්නේ කිව්වා. ඊටසේ රාජසභාවට කැඳවලා ඇහුවා මේ මොකද මේ නෑ ඔබතුමාට අයිතියක් නෑ මට මේ දරුවගේ දෙමාපියෝ බාර දීලා තියෙනවා. දරුවා මට දීලා තියෙනවා. හරි. ඊට පස්සේ සන්ත මහරජුරු අඳුනගත්ත ජාලියව කතා කරලා පුතේ උඹ දෙනකොට අපච්චි මොනවද කිව්වේ? සීයේ මේකයි කිව්වේ අපි දෙන නිදහස් කරනවනම් අපි ඇතෙක් වලට වස්තුව දෙන්න පුළුවන් කෙනෙකුට විතරයි අපි දෙන නිදහස් කරන්න පුළුවන් කියලා. ජූතිකට කතා කරලා නම් ඔබට මේ දරුව දෙනකොට වෙස්සන්තර රජුරෝ නන්දමා රජුරුවන්ගේ ගෝලයා එළෙව්වා මේ දාන දෙන්න බැරි කම නිසා. මොනවද කියලා තිබු ලංසුව. මට ඇතෙක් වලට වස්තු දෙනවනම් නිදහස් කරන්න පුළුවන්. මම මේ දරුව දෙන නිදහස් කරන ඇතෙක් වලට වස්තු දෙනවා. කැමැතිද? ඊට පස්සේ කෝ හරි ඒක තමයි ලංසුව කියලා. ඉතින් ඇතෙක් වලට වස්තුවම ඉන්න ගමන් ඌට ඇති වෙන්න කන්න දුන්නා. කාලා වැඩි වෙලා මලා. දරුවෝ දෙන්නත් රජුරවන්ට ඇතෙක් බරට වස්තුවත් රජුරවන්ට. අපිටත් වෙලා තියෙන එකම තමයි. කෑමේ දීමාව දන්නේ නැහැ. භාජනය කළ යුතු දන්නේ නැහැ. සේවනය කළ යුතු දන්නේ නැහැ. පෛරුපාසනය කළ යුතු දන්නේ නැහැ. අන්තිමට කැපත රෝගේ හදාගෙන මැරෙනවා. ඒක නිසා පමණ දැනගෙන කෑම කනවා වගේ අපිට හම්බෙලා තියෙන මේ ලෝකේ අපි කොතෙන්ද සම්බන්ධ වෙන්න ඕන? කෝකද හලයුත්ත කෝකද ගරුකටයුත්ත කියන එක බුදුරජාණන් වහන්සේ දන්නා ප්‍රමාණයට කියලා තියෙනවා අපිටත් තියෙනවානේ මේ උකුණු පස්සපැත්තක් වගේ මොලයක් දුනු මිරිස් කන එකක් ඕකට තේරෙන හරිය විතරමයි බුදුරජාණන්ච අපේ පොර දෙනකන් එහෙම නැතු මේ බුදුරජාණන්සේගේ කැලි මේකට දාන්න ඕන උඹේ සමාන මට්ටමට ඉන්න මිනිස්සු ඇසුරු කරපන් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඊට පල්ලෙහා කට්ටිය භජනය කරන්න එපා. සමාන කට්ටිය අතර සමය පිණුවෙන් කටයුතු කරපන්. ශීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා ආදී දස කතා වස්තු කරපන්. එතකොට ඔබට පෙනෙයි හිමාල පර්වතයේ වගේ මහා ගුණවන්ත, මහා සීලවන්ත, මහා සමාධි ප්‍රඥා ඇති ඇත්තෝ, ඒ ඇත්තෝ ඒ සමාන මට්ටමේ කෙනෙකුට ගන්න යන්න එපා. ඒගොල්ලන්ට ඈත කියලා වැඳලා සක්කත්වා ගරුකත්වා සකස් කරලා ගරු කරලා කටයුතු කෙරුවොත් මේ අසම්පූර්ණ වෙච්ච සීලය සම්පූර්ණ වෙයි. අඩුපාඩු තියෙනවනම් ඒ සීලය අඩුපාඩු කිරීමට ප්‍රඥාව හරියයි. සමාධිය අඩුපාඩු සම්පූර්ණ වෙයි. සමාධිය අඩුපාඩුවක් තියෙනවනම් ඒකට අවශ්‍ය ප්‍රඥාව ලැබෙයි. ප්‍රඥාවේ අඩුපාඩුවක් තියෙනවනම් ඒක සම්පූර්ණ මේ ප්‍රඥාව අඩු වෙන සීලේ අඩුපාඩුවක් තියෙනවනම් සීලේ සම්පාදනය කරගනි මේ ටික අපිට උප්පත්තියම ලැබිලා තියෙනවා. මේකට විතර මොනම දෙයක්වත් අඩුවක් නැහැ. ඒ තියේදී අපි අරක නැහැ මේක නැහැ කියලා දඟලන කතා ඔක්කොම නිකන් කන වැද්දුම් කතා. ඒ වනිදම් පරාද කතා. එහෙම කතා කරන කෙනෙක් මයි මගේ වචන තුනක් තියෙනවා කිව්වහම මට බයිනවා නද්දකින් නොපතන් නොද්දෝමකින් කියලා වැත්තකට දාලා හැකි සංඥාවක් තියලා කරන්න පුළුවන් මනසක එකතු වෙන්න ඕන තරම් සද්ධර්මයේ තියෙනවා. ඒ පුරුමේ පඬිස්සවන්නසේ කියනවා හැමදාම වහිනවා උඹේ වාජනේ ගෙලියෙන් තියපන් එතකොට තෙමෙයි. ඔබ වාජනේ ගිය ඇතුළේ තියා හිටියට වතුර එකතු වෙන්නේ නැහැ. උඹ එළියෙන් තියෙන වාජනේ අඩිය හිලක් තියෙනවා නම් වතුර පිරලා ටික වෙලාවකින් යයි. ඒ නිසා වහින වැස්සට වාජනයක් තිබ්බම ටෝන තරම් එකතු කරන්න පුළුවන්. සද්ධර්මයේ හැමතැනම වහිනවා. අපි ඒකට මේ විදියට එළඹ පෙළඹ වාසය කරනවා නම් ඇත්තටම ਸਰවචනංශේ වැඩ ඉන්න කාලෙක ඒ තිබුණ තේතර වැඩි අපෙන් ලොකු යුග මෙහෙවරක් තියෙනවා. මේ නෑ බෑ කියන චරිචුරු ගන්න ලෝකයේ අපිට සිල් දුසිල් නුදත සිල්වතෙක් වශයෙන් පෙනී ඉන්න පුළුවන් නම් ලොකු වටිනාකමක් තියෙනවා. ප්‍රඥාව පිළිබඳ සමාධිය ගන්න බැරි ලෝකේ අපිට එහෙම චරිචුරු ගන්න නැතුව ඉන්න පුළුවන් නම් පුංචි සමාධියක් හරි තියාගන්න. මේ තරම් ගුණ නැතුව කෑකොස්සන් ගහන අඬහැර පාන මේ මවාපාන වෙළඳ ප්‍රචාර ලෝකේ තියෙන ගුණ ටික වසංගගෙන ඉන්න පුළුවන් නම් ඒකේ මේ වගේ කාලයකට ශාසනීය වශයෙන් නෙවෙයි මුළු මානවය වෙනුවෙන් කළාක විශාල සේවයක් තියෙන නිසා මතක තියාගන්න මානවගේ ඉතිහාසය වෙනස් කරන්නේ වැඩි ඡන්දෙන් නෙවෙයි එක මිනිහෙක් එක්කනයි ඒකේ ළඟ තියෙන සීල සමාධි ප්‍රත්‍යාව විතරයි එයාට පුළුවන් ඔක්කොම කටයුතු කරන්න ඒ නිසා අපි දන්නේ නැහැ මමද මිනිහා කියලා අපි අව탁සේරු කරන්න නරකයි හිතා ගන්න ඕනේ බුදු ආමර අපිට දීලා තියෙන මේම වරයක් මේ වගකීමක් අපි ඒකට දැනනමත් මං ඊයර කියපු විදිහට ගොඩාක් කර්මාන්තය සම්පූර්ණයි. දැනනමත් තැහෙන පියවර අරගෙන තියෙන්නේ. ඒකට ආඩ්‍ය වෙන්න, සමාදම් වෙන්න, එළඹ වාසය කරන්න, තව පුංචි පුංචි ටිකක් තියෙනවා කරන්න. ඒ ටික කරනකොට නෑ බෑ කියන්න යන්න එපා. චරිචුරු ගන්න යන්න එපා. මේ යන ගමනේ තියෙන තෙද තීරුම් අරගෙන අනික් අයටත් සහයෝගයක් දීගෙන අත දීගෙන ඉදිරියට යන්න කටයුතු කරන පිරිස අතර ප්‍රධානියම් බවට පත් වෙන්න සීල දිනාටම ශක්තිය ධෛර්ය බලය ලැබීවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සීල දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා